අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම දේශනාවටයි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා ශිරම දෙනා tempත් වෙලා සාදුකාරය පාත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ ච ධම්මා භාවිතබ්බා ච අනුස්සතිඨානාති තී ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවේ පාඩම් පන්තියට තියාගත්තේ ච අනුස්සති ස්ථාන කියලා අනුස්සති භාවනා හයක පොකුරක් එමෙතන් පිටුවක් ඉතින් අපි ඊයේ වෙනකම්ම තවත් දෙකක් විතර යනකම් මේ බුද්ධානුස්සතිය කියන එක සමතවාසයෙන් ਸਰවචනාංශයේ නවාරාදී ගුණ සිහිපත් කරමින් හිත එහි පිහිටුවන එකත් එහෙම නැත්නම් ආමිෂ වශයෙන් ඊටත් ඉස්සලා ඇත්තටම කියනවා නම් ආමිෂ වශයෙන් ਸਰවචන්සේ උද්දේශා කරලද සංකේත වලට ශාරීරික වූ සංකේත වලට පාරිභෝගික වූ සංකේත වලට පූජා පැවැත්වීම ඊට පස්සේ සමත වශයෙන් ඉතිපිසෝ භගවාදී ගුණ සිහිපත් කරමින් හිත බුදු ගුණේ අලවා තැබීම ඊට පස්සේ විපස්සනා වශයෙන් මේ බුදු ගුණයක් වශයෙන් කියන මේ අරහං කියන්නේ මොකද්ද? ඒක මේ manussත්ට අයිති නැති ගූඪ මන්ත්‍රයක් විතරද? එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ තියෙන මේ අරහං ගුණය manussත්වයට අපේ ජීවිතය සම්බන්ධ කරන්නේ කොහොමද? ඒකට පෙරගමන් කරු වශයෙන් නැත්නම් කල්යාණ මිත්‍රයෙක් වශයෙන් සරුවචනාංශේ ඒ අරහං ගුණය අපිට පෙන්ලා දුන්නා කරන හැටි ඊට පස්සේ ඒකට දෙවියන්ගේ මනුස්සයන්ගේ රජුන්ගේ මහා මාත්‍යවරුන්ගේ පූජා වලට සුදුසෙක් බාටපත් වුණා. ඉතින් ඒ ගුණය භාවනා අරමුණක් කරගෙන සජ්ජහායනා කිරීමෙන් හිත පිරිසුදු කරගන්න අතර ඒ හිත පිරිසුදු කරන්නේ මගෙනේ එනතම මේ දැනට මේ පෘ탁ඥව ඉන්නේ නැත්නම් මේ එදිනදා කටයුතු කරමින් ඉන්න මගෙනේ ඒ නිසා මේ ගුණය මේ සමත වශයෙන් වඩනකොට මා තුල වැඩෙන ගතියක් භාවනා වෙන ගතියක් නිසා මේ භාවනා කරන්න කරන්න මා ටික ටික අරහන් වෙනව නේද කියන මේ විපස්සනාත්මක මේ රැඩිකල් වාදී කල්පනාව අර දෙකටම වැඩි ලොකු වෙනසක් ඇති කරනවා. ඉතින් යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් මේ බුද්ධජානනාංශිකයේ මේ අරහන් ගුණය කියලා කියන්නේ පිටින් ආඩුවට කරපු දෙයක් නෙවෙයි හිත යම් පිරිසුදු අරමුණක ඒක දිගට තියෙන්න තියෙන එක නික්ලේශී වෙනවා. ඒක පිවිතුරු භාවයටපත් වෙනවා. ඒ පිවිතුරු භාවය ගැන මේ කතා කරනකොට ඒ බුරුම ස්වාමීන් වහන්සේලා නිදර්ශන වශයෙන් කියනවා මේ තඹ කියන ලෝහය වෙන මොනවත් එක කලවම් උනේ නැත්නම් ඒකේ තියෙන සන්නායක භාවය ඒක විදුලිය ගමන් කිරීමේදී පුදුම ප්‍රවේගයක් ඇති කරලා දෙනවා මොන අතිරේක ලෝහ අංශුවක් එකට වැටුණොත් එතන ස්ථානීය ක්‍රියාවක් වෙලා ඒ ගලන විදුලියේ ඝර්ෂණයක් ඇති වෙනවා රත් වීමක් ඇති වෙනවා ගලනේ බාල වෙනවා. එහෙම නැතුව තඹ තඹ නම් ඒක පුදුම සන්නායකතාවයක් තියෙනවා. එනිසා මේ තඹ පිරිසිදු තඹ සාමාන්‍ය තඹ වගේ දෙගුණයක් තුන් ගුණයක් ගණන්. මොකද ඒක හරි හොඳ පරිපද හතන්න ගන්නවා. ඒ නිසා සම්බවල තියෙන අන්තිම කෙලස් ටික කුණු ටික අයින් කරන ක්‍රම ව්‍යාපාරය ඔය තඹ පොළවෙන් ගන්නවට වැඩිය බොහොම තාක්ෂණික වැඩක්. ලොකු ಗುಣ වෙනසක් ඇති වෙනවා. වතුරේ පාටක් ගඳක් රසක් හැඩයක් තියෙන තාකල් කෙලසිලා. වතුරේ පාඩක් නැත්නම් හැඩයක් නැත්නම් ගඳක් නැත්නම් රසක් නැත්නම් පිවිතුරු වතුර. ඒක ඉන්ජෙක්ෂන් වලට ගන්න පුළුවන්. කැමෝ යනට ගන්න පුළුවන්. නාන්නත් ගන්න පුළුවන් බොන්නත් ගන්න පුළුවන්. වතුරට මොන්නව එකතු වුණත් කෙලසෙනවා. ඒ වගේ අපේ හිත ਸਰවචනාංශෙම කියනවා පබස්සරයි හිත පිරිසුදුයි. පබස්සර මිදම් බික්කවේ චිත්තං ඒ කියන්නේ මේ භාවනා කරලා ගන්න පිරිසුදුකම නෙමෙයි මේ කියන්නේ. නමුත් අර පිටපැත්තේ තියෙනවා ආගන්තුක උපක්ලේශ වගේක් මේ සමාජ ඇසුර නිසා අපේ එකක්. ඒක තමයි අපේ සංස්කෘතිය කියන්නේ. ඒ සංස්කෘතිය ඉන්නකොට ඒ සංස්කෘතියෙන් අපිට ආරූඪ කරනවා එක එක එක එක චරිත. එක එක එක එක අගයන් ආඩම්බරයන් ඊට පස්සේ අපි ඒක කාඩ්බෝඩ් උටුනක් දාගත්ත යුද්ධෙට ඇඳපු මේ නාඩගමට ඇඳපු රජ කෙනෙක් වගේ අර සමාජය විසින් අපිට අඳපු ටික නිසා පුදුමාකාර කැඹිරිල්ලක් අමරුනවා. අපේ අර තිබුණ මූලික අහිංසක අර ගුණේ නැති වෙනවා. ඒක නිසා අපි ඒ ආරූඪ කරගත්ත ටික తాවකාලිකව පිටින් ගාපු දෙයක් පොඩක් අයින් කරගත්තට පස්සේ අර ප්‍රභාස්තර වූ සියල්ලම ප්‍රභාවයේ වෙච්ච හිත දකින්න. ඒ දැක්කට පස්සේ බුදුහාමසංගෙත් ඒකයි මගෙත් ඒකමයි. හිතක තියෙන ප්‍රභාසර භාවය නයිසાર્ගික ප්‍රභාසර භාවය බුදුචාන්නාංශයේ ඕඩම කෙනෙක්ගේ සමානයි. අර අනික් කට්ටිය මේ පිටින් ගෑවිච්ච කුණු ටිකත් එක්ක තමයි මේ ගතු කේලම් කියන්නේ. තම්පප්පලාප කියන්නේ. අරයට මෙහාට ගතු මේ මේ අඩුපාඩුකම් හොයන්නේ පිටින් ගෑවිච්ච ඔන්න ටික අයින් වුණාට පස්සේ ඕකට අපි කියනවා අරහං කියලා. ඒ සුදුස්සා. ඒක හොඳම දඹරත්තරම වගේ. ඒ නිසා අර කෙලස් ටික අයින් කිරීම සඳහා අපි මේ බුද්ධ පූජාව කරනවා නම් බුදුහාමුදුරුවන්ට මලක් පූජා කරන වෙලාවේදී පූජෙන් බුද්ධං කොස්මෙන් නේන පුඤ්ඤේන මේතේ ලබාමි මොකක්. පුප්පම් මිලායති යතයි ධම්මේ කායෝ තථාය අති යම් ආකාරද මේ මල මල කියලා කියන්නේ පිපිලා අන්තිම කෙලවරෙච්ච එක ඊට පස්සේ පරවණික විතරයි ඔකේ තියෙන්නේ. ඒක බුදුහාමිසලා තියෙනවා ඔය මල වගේ මමත් මැරෙනවා. මල කියන එකේ අර්ථ දෙකක් තියෙනවා. මල කියලා කියන්නේ මැරෙනවා. මලකුණ ආයමල කියලා කියනවා ජීවිතේ උප්පරිම අවස්ථාවට. ඒක බුදුහාමිසලා දීලා මලක් ඉදිරියට කියලා කියනවා ඔය වගේ තමයි මටත් වෙන්නේ කියලා. වෙන වෙන්න කුසලයක් නෑ අන්න ඒක තේරුම් ගන්නවා නම් මේ මල පූජා කරලා මම මේ කරන්නේ කායවතතාය ඇති කියලා කියනවනම් මමත් ඒවයි කියලා එතන තද විපස්සනාවක් තියෙනවා ඒ නිසා බුදු බුද්ධ බුදු ගුණයක් බුදුහාමරන්ට යමක් පිළිගන්න වෙලාවේ කරන වෙලාව බොහොම සතියි. මේ දේ කරනවා නම් අර ආමිෂ පූජාටත් ඉක්මවල සමත භාවනාත් ඉක්මවල විපස්සනා වශයෙන් ලකු ඥානයක් ලැබෙනවා. ඒ ඥානය ගැන පිවිතුරුකම තමයි. ඒ චිත්තක්ෂණේ හිත පිරිසුදුයි. මේක අපි කොයි වෙලාවකරි තේරුම් ගත්තොත් අපිට බුදුරජාණන් වහන්සේ අරමුණු වෙලා තියෙන්නේ අපේ හිත පිරිසුදු කරගැනීමේ උරගලක් වශයෙන් අපි උරගල අත ගන්න හැම වෙලාවෙම හිත පිරිසිදු නැති උරගලේම ගැවි ගැවි ගැවි ගැවි ඉන්නවනම් එන් දිගටම පිරිසිදු භාවය යනවා. අරහම් භාවය Taman තුලට එනවා. මේ බුදුරජාණන්සේ වෙන ලෝකෙක මම වෙන ලෝකෙක බුදුරජාණන්සේගේ ආශිර්වාද මට ලැබෙනවා කියලා අපි කියන කතාව ආමිසෙට නම් ඇත්තයි. භාවනා කරනකොට තේරෙනවා manussකමේදී බුදුරජාණන්සේ අපි ඔක්කොටම ආරාධනා කරනවා දැන් ඉන්න තැනට එන්නේ කියලා. අපි තමයි කියන්නේ බෑ බෑ අම්බෝ අපිට මේ තතපාරමිතා පිටලත් නෑ තව අපිට මේ තිහිතුක ප්‍රතිසන්දි ලැබිලත් නෑ අපිට අපිට මේ අපි මේ මත්තර පහල වෙන මෛත්‍රී බුදු අහන දකින්න ඉන්නේ කියලා අපි මේ අන්තිම බස් එකේ යන්න ගියාට බුදුරණාහි අපිට කතා කරන ඕනම වෙලාවක කතා කරන්නේ ශාක්‍ය පුත්ත කියලා ශාක්‍ය දීතා කියලා අපි තමයි පස්සට යන්නේ මේ විපස්සනා වශයෙන් බුදුගුණ වඩන කෙනා ඒ බුදු ගුණයම Taman තුල අංශු මාත්‍ර වශයෙන් හෝ වැඩිවීමට ගන්න ප්‍රයත්නය තමයි මම හිතුවේ මේ වැඩමුළුවේදී අපි ටිකක් හුවා දක්වන්න ඕනේ ඉස්මතු කරලා පෙන්වන්න ඕනේ ඒසර අපි මෙතෙක් ගත කරපු බුද්ධ ඥානසික සම්බන්ධිත හැම ක්‍රියාවලියක්ම ආමිෂ වශයෙන් ප්‍රතිපත්ති වශයෙන් ඒක භාවනාවක් වෙන විදිහට කටයුතු කරන්න ගත්තොත් අපි කියනවා බුද්ධහාලෝකය කියලා බුදු සසුන බබලෙනවයි කියලා බබලෙන ගාහන හිත චිත්තක්ෂණ චිත්තක්ෂණ පිරිසුදු වෙනවා අන්නේ පිරිසිදු වෙන ගතිය ගැම්මට යනවනම් ඉතින් අපි වැඩමුළු අසිමුත් සාර්ථකයි පුද්ගලිකව සාර්ථකයි ඒ තමයි බුදුසෙන්වන්සෙත් බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් බුදුසෙන්වන්සෙක් වගේ සූත්‍රවල සඳහන් කරනවා මගේ ಗುಣ සිහිපත් කරන්න බැරි නම් ඒක කටපාඩම් නැත්නම් නැත්නම් අහලා නැත්නම් ධර්මයේ ಗುಣ සිහිපත් කරන්න. ධර්මානුස්සතියක් කරන්නයි කියලා දෙකම සමානයි. බුදුගුණ මෙනෙහි කර ගන්න බැරි නම් භයං වාචම්බි තත්තං වා ලෝමහංසෝ වා බයක් හෝ තැතිගැන්මක් හෝ ලොමුදා ගැනීමක් ආවොත් ඇත්තටම කියන්නේ ඔය තුනම කියන්නේ කෙලෙස් වලට නම. බය, තැතිගැන්ම, ලෝමහංසනය. ඇඟේ මයිලි ස්මයිල් වෙනවා කියලා කියන්නේ. ඕකට තමයි ලෝමහංස වෙනවා කියලා කියන්නේ. අන්න ඒක වෙනවා නම් ඔය තමයි කෙලස් තියෙන බාට ලකුණක්. ඒ එන වෙලාවකදී බුදුරජාණන්සේ සිහිපත් කරනවා. සක්මණේ මාළුවක ඉන්නවනම් බයක් ආවනම් බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. පරියන්කේ ඉන්නකොට බයක් වෙනවනම් බුදුරජාණන් ශීපත් කරන්න කියන නිසා කාට හරි භාවනාවේදී අලුත් දේවල් දකින්නට බය ගතියක් ඇයි එහෙම වෙන්නේ කොහොමද මෙහෙම වෙන්නේ කියලා ওই <clears throat> කමටහන් ලියනකොට වට ගන්න. එහෙම කෙනා ඉඳ ගන්නකොටම බුදුන් ශීපත් කරන්න කියනවා. වාඩි වෙලා මගේ කාය ජීවිතයක බුදුහාමරණ පූජා වේවා කියලා බය වෙච්ච වෙලා හිතනද මගේ මේක බුදුහාමරණ පූජා කරලා තියෙන්නේ. ඒතර භාවනාදී නෙමෙයි හීනෙන් බය වුණත් ඒක එනවා. ඒ තරම්ම බුදුජානන්සේ දන්නවා මේ මේ ඒ දජග්ගයක් වගේ කොඩියක් වගේ පුදුජාංශික ගුණ නැතිනම් අපි ඊයේ මතක් කරගත්ත විදිහට මේ ධර්මයේ ගුණ ටික සිහිපත් කරන්න පුළුවන්. ඇත්තටම බුදුරජාණන්සේගේ ගුණ ගැන කතා කරනකොට අරහන් ගුණේ විතරක් නෙමෙයි වගේ ගුණ නමයක් තියෙනවා. අර කවුද ප්‍රශ්නයක් වගේ එක එක කරාට එක දේවල් වල රසය වැටහෙනවා විවිධාකාරයෙන්. ඒ තමන්ගේ චරිත ලක්ෂණ හැටියට. ඉතින් කොයි එක බැලුවත් ඒ පන්දි ස්වාමීන් වහන්සේ කියන බුරුමේ අපි ලස්සනට පිපිච්ච ගිම්මානේ ශ්‍රීපවිච්ච මල් උයනට ගිහිල්ලා මලක් මලක් පාස මල් පොකුරක් පොකුරක් පාස එකින් එකට එකින් එකට බලබලා යනවා වගේ කෙලවරක්ම නැහැ මේකේ. බුදුරජාණන්සේ ගුණවල කෙලවරක්ම නැහැ. අපි අර පටන් ගන්නකොට තියෙන අරහන් ගුණය ඒක තමයි තේරවාද ශාසනයේ සම්ප්‍රදාය. ඊට පස්සේ ඒක ගෙවම් කරලා නෙවෙයි අපි ඒක තියෙද්දිම හරි කමන්නේ ලේසි නිසා හෝ කමන්නේ සමහරකට මේ ධම්මානුස්සතිය ගන්නකොට ඒකෙත් තියෙනවා ಗುಣ හයක් සුවක්ඛාත. ඉතින් ඒකටත් අටුවාචාර්ය වංශය සෑහෙන්න අටුවා විස්තර ලබා දෙනවා. ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසాన කල්යාණ, සාත්තං සබ්බ්‍යංජනං සුපරිදම් බ්‍රහ්මචර්යම් පකාසේති. ධර්මී කරන්නේ මුලමැදපත් මුද යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ ව්‍යංජන සහිත වූ අර්ථයේ සහිත වූ ව්‍යංජන සහිත වූ පිරිතුරු භ්‍රමචර්ය හෙලි කරනවා කියන්නේ. ඇයි එහෙම කියන්නේ? මේ ධර්මයෙන් පිට තියෙන අනික් කතා සියල්ලම සම්පප්පලාප වලට වැටෙනවා. මේ ධර්මයේ තියෙන මේ භ්‍රමචර්යයට යොමු කරන ඒ කතාවෙන් තොර අනික සියල්ලම වගේ සම්පප්පලාප වලට වැටෙනවා. ඒවට කියනවා ඒ කතා අර්ථ සිද්ධිය සලකනවා. නැත්නම් අර්ථ ශාස්ත්‍රය සලකන රුපියල් හම්බ කරලා දෙනවා. අනික හැම කතාවකම කරන්නේ රුපියල් හම්බ කරලා දෙන එක. අර්ථ අර්ථ ශාස්ත්‍රය කියලා කියන්නේ ආර්ථික විද්‍යාවට. මේ ਸਰවචනංශය කියන එකේ ලාභ සත්කාර සම්මාන සිලෝක මොනක්වත් නැහැ. ඒ කේවල පරිපූර්ණ වූ භ්‍රමචරියට මේ භාෂාව, ව්‍යවහාරය අකුරු යොදලා තිනවා. ඒකනේ නිරුත්තිපත කියලා කියන්නේ. අන්නේ නිරුත්තිපත වල වාසයෙන් මේ ඉදිරිපත් කරන ਸਰවචනසිකේ ධර්මයේ පළවෙනිම ගුණය තමයි සුවක්ඛාත කියලා කියන්නේ ධර්මයේ ධර්මයේ විසින්ම ප්‍රකාශයටපත් වෙනවා. අපි කියනවා හොඳ කිතුල් ලකුරු නම් ඒ කිතුල් ලකුරුට ආය වෙළඳ ප්‍රචාර කරන්න ඕනේ නැහැ. හොඳ කිතුල් ලතු කියලා ඒක දන්න මනුස්සය හොයාගෙන එනවා. එදා ඒක නෙවෙයි හොඳ පිරිසුදු කිතුල් ලකුරු කියලා බෝඩ් ගහන්න ඕනේ ගැහුවොත් හොඳ නැහැ කියලා මතක තියාගන්න. කොතන හරි කිතුල් ලකුරු හොත් පිසුදු කියලා කිව්වොත් මේ හොඳ නැති එක තමයි. හොඳ කිතුල් ලකුරු හොඳ කිතුල් ලකුරු තමයි. ඉතින් මට ළඟදී මේ මැස් එක මී මැස් එක හම්බ වුණා. ඌ කියනවා ඒ බෝඩ් එකේ දාලා තිනවලු පිරිසිදු මීපැණි කියලා. ඌ අහනවා මං කවදාකවත් නරක පිරිසිදු මීපැණි හදලා තියනවද? තොපි නේද මේ බෝඩ් දාගෙන මගේ එක කක්ක කරන්නේ? මී මැත්ත හදන්නේ කොහොමද පිරිසිදු මීපැණි තමයි. ඔකට බෝඩ් ගහන්න ඕනේ නෑනේ. පිරිසිදු එල කිරි. මොකද දෙන්නු හදනවා යයි. නරක කිරි දෙන්නව දන්නේ එලකිරි තමයි මේ බෝඩ් එක දැම්මයි කියන්නේ පචේ. හොඳ එලකිරි දෙමලෙන් කියන්නේ උත්තමාන පාල්. ඒ පිරිසුදු ඒකට කවුරු කියන්න ඕනේ ඒ වගේ ධර්මයේ කවුරුත් මේකට කෑලි එකතු කරන්න ඕනේ ධර්මයේ හැටි කරනකොට ඒක පටන් ගන්නකොටමත් මිහිරි සුජනසික වචනෙන් කියනවනම් මී වදයක් අරගෙන කොයි කොනෙන් කෑවත් ඒකේ තියෙනවා ඒ මී වදේක රස. ඒ වගේ ධර්මයේ තියෙන මේ මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ ගතිය මේ ලෝකේ තියෙන මොනම විශේෂකවත් නැහැ. අනික හැම විශේෂකම ඒ විශේෂ ඉගෙන ගන්න ඉගෙන ගන්න ඉගෙන ගන්න ඒක පිළිබඳව ඉදිරියට තල්ලුවක් දෙන්නෙත් නැහැ. දෙන තල්ලුව දෙන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක පැත්තට විතරයි. මේකේ නෑ මේක ලාභ සත්කාර සම්මාන සිලෝකේ අනිත් පැත්ත ඇතුළට යන්න යන්න පටන් අරගත්තොත් මහමුදර බහින කෙනෙක් වගේ යන්තම් මේ පතුල තිබෙන තැනින් පටන් අරගෙන වල්ලු කරගාවට බැහැලා ධන ධන ධන හිස්සක් වගේ ගිහිල්ලා උකුල ගාවට ගිහිල්ලා ඉන ගාවට ගිහිල්ලා තනමත්තක් ගිහිල්ලා උරේස් ගන්න යන්න යන්න යන්න යන්න ගැඹුරු වෙනවා වගේ බුදුරජාණන් වහන්සේම දේශනා කරන මේකේ කෙලවරක් නැහැ. අන්න ඒ ධර්මයේ තියෙන මේ ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ කියන එකත් අපිට අර බුදු ගුණයක් ආමිෂ පූජාවට ලං කර ගන්න පුළුවන් සමත භාවනාවකට අරමුණක් කර ගන්න පුළුවන් ඒ වගේම විපස්සනා භාවනාවසේ අත් දකින්න පුළුවන් නැත්නම් එහෙම කියනවනම් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් ඒ ප්‍රත්‍යක්ෂ කිරීම තමයි ධර්මයට අපි කරන ලොකුම සේවය වගේම ධර්මයෙන් අපට වෙසිද්දෙන ලොකුම සේවය. ඉතින් අපි ඔය 1956ට ඉස්සල්ලා වගේ අපි ගත්තොත් ඔය බුද්ධ ජයන්ති කාලේට ඉස්සල්ලා ධර්මයේ එහෙම ගුණයක් එහෙම නැත්නම් ධර්මයේ විසින් පුද්ගල ජීවිතයකට බලපෑමක් කරන්න පුළුවන් කියන එක 100ට 100ක්ම නැහැ කියන මට්ටමට ලංකාව පිරිහිලා තිබ්බා. කිසිම කෙනෙක් ගාව එහෙම මේ ධර්මයේ යෙදෙන්න පුළුවන් කියන එක තියා අඩු ගානේ ත්‍රිපිටකවත් පිළිගැනෙ තිබුණේ නැහැ. ඒක නිසා එදා මෙදෑතුර දැන් ඇති වෙච්ච 56 ඉඳලා මේ වෙනකන් ඇති වෙලා තියෙන මේ අවුරුදු 60ක කාලය තුල බලනකොට පේන්න තියෙනවා මේ ධර්මයේ දැන් පුදුමාකාර ගුණයක් ඇවිල්ලා තියෙනවා. ඒ ගුණුව තුල මේක අද්දකිය හැක්කක් බව ස්වක්කාත ගුණය අද්දකිය හැක්කක් බව තේරුම් අරගෙන තියෙන ඉතාම සුළුතරය. තාමත් ඒ ධර්ම පුස්තක වලට ධම් රත්නය කියලා වැඳ වැඳ ඉන්න යුගයක් තමයි තියෙන්නේ. නැත්නම් පුස්කොළ පොත් එකට වැඳ වැඳ ඉන්නවා ධර්ම රත්න කියලා. ඒක හොඳයි. ඒක ඇත්තටම ඒ සભ્યත්වයක් විදිහට නැත්නම් සාහිත්‍යයක් විදිහට රැකෙන එක. නමුත් මේකේ තියෙන මේ ස්වකත ගුණය අවබෝධ කරගන්න හදන එක බැලුවොත් ඒක සෝචනීය තත්ත්වයක් තියෙනවා. ඒක නිසා බණ භාවනා කරන අපි පිරිසක් කරන කල්පනා කරලා අපේ අතිමුත් මේ ධර්ම රත්නය කියලා වැඳලා ඔන්න බුදුන් මල් මෙන්න මං ගියා කියන්නේ නැතුව මේක මේ ආදී කල්යාණය මොකද්ද මජ්ජේ කල්යාණය මොකද්ද පරියෝසాన කල්යාණය මොකද්ද කියලා යම් වෙලාවක බණක් අහනකොට ඊයේ මං මතක් කරපු විදිහට යාර තමයි තේරෙනවා නම් මේක මේ වැඳලා යන එකක් නෙමෙයි මේක ක්‍රියාවට නම් ගන්න ඕන එකක් කියලා ඒ කෙනාට ඇති වෙන මේ හරියට බණක් ඇහෙනකොට ඇති වෙන මේ ශ්‍රද්ධාව කුසල ඡන්දයක් වඩපත් වීම කියලා එකට කියනවා. කත්තු කම්මිතාවය කියලා. මේක කර බලන්න ආසාව පහළ වෙනවා. එහෙම නැත්නම් මේ කණින් ඇහුවා ඒ කණින් ගියා. අද ඇහෙන ගොඩක් බන ක්‍රියාවත් වෙන්නේ නැහැ. මොකද ඒ ක්‍රියාවත් වෙන දේ කො කියවෙන්නේ නැහැ. ඒක නැත්නම් අපි අහන්නේ නැහැ. එතකොට පීල්ලයට කලක් කලයක් නැමෝ වගේ ගුණයක් හිටින්නේ නැහැ. නමුත් යම් වෙලාවක කාට හරි තේරෙනවා නම් මේ අනෙකුත් දේවල් අතර මේ ධර්මයේ තියෙන මේ ඉදිරියට තල්ලු කරන ගතිය නැත්නම් මේ ආරාධනාවක් තියෙනවා ඒව බලව කියලා. මේක මේ කිව්වට විතරක් අහන්න එපා. ඒයිපසික ගුණයක් තියෙනවා. ඒක නිසා මම මේක කරලා බලන්න ඕනේ කියලා යම්කිසි කෙනෙකුට හිතුණා නම් එයාට කියනවා ධර්මයේ කෙරෙහි තිබුණු සද්ධාව. එහෙම නැත්නම් ඒකට කියන අමූලික සද්ධාව කුසල ඡන්දයක් පාටපත් වෙනවා. දැන් මේක කොන කෑල්ලක් හරි අරගෙන මම කරලා බලන්න ඕනේ. එහෙම කරලා බලන්න පෙළඹුණාට පස්සේ ඒ කෙනා කරන ක්‍රියාවලියත් බනහන්න ඉස්සලා පුද්ගලයාත් අතර මහා ලොකු වෙනසක් ඇති වෙනවා. ඒ වෙනස තමයි ඔය ත්‍රිවිධ ශික්ෂා මාර්ගයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන්නේ. ඒක නිසා මහා සීසෑඩෝ ස්වාමීන් වහන්සේ මේ අපේ යුගයේදී ලොකු වෙනසක් ඇති කරපු වටන කියන ශාංශනමක්. ඒ ස්වාමීන්චේ සඳහන් කරනවා ශාසනයේ ඇත්ත වශයෙන්ම පටන් අරගන්නේ සීල ශික්ෂාවෙන් කියලා. සීල ශික්ෂාට යනකම් අපි වතුරට බහැලා නැහැ. අපි ගොඩ ඉඳලා පීනන්න ඉගෙන ගන්න කට්ටියක් වගේ. සීල ශික්ෂාට ගිය ගමන් අර කුසල ඡන්දේ නිසා අඩු ගානේ මේ ධර්මයේ සඳහන් වෙන විදිහට මේ කාය වචන කියන ద్వාර දෙක මම හික්මව ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒක මේ මේ මවිෂින් කළ යුත්තක් ඒකෙන් තමයි ධර්මයේ මට අදාළ වෙන්නේ. ධර්මයේ මට සම්බන්ධ වෙන්නේ. අන්නේ සම්බන්ධතාවය මේ ධර්මයට වැඳ වැඳ හිටියට වෙන්නේ වැඳ වැඳ ඉන්න නැතුව කරන්න බෑ තමයි. වැඳලා මේක කළබැරීමේ ආසාවක් මේ ශීලයක් රකින්න කය වචන දෙක හික්මවා ගන්න කියන ආසාවක් ඇති වුණා නම් ඒ පුද්ගලයාට විතරයි සීලේ සඳහා ක්‍රමසාධීවිදි පහළ වෙන්නේ. එහෙම නැතිව ඒ ආසාව නැති වෙච්ච කෙනෙකුට ආණ්ඩුවෙන් කිව්වොත් ඔක්කොම පන්සිල් රකින්න ඕනේ. නැත්නම් අම්මා කිව්වොත් පන්සල් දක්වපන් කියලා ඒ මනුස්සයාගේ අර පිටින් ගාපු එකක් විතරයි ඒක වෙන්නේ. ඇතුළතින් වමනාවක් පහළ වෙලා නැහැ. ඉතින් අද තියෙන මේ බෞද්ධ රාජ්‍ය සංකල්ප එහෙම නැත්නම් මේ සීළු දිනාට පතුරවන්න හදන එක ඒ පටවන ලද සීලයක්. ඒවට කියනවා අනපනත් කියලා. ඔය අනෙකුත් ආගම් වල තියෙනනේ කමාන්ඩ්මන්ට්ස් කියලා කියන්නේ වට. අනපනත් දෙයයන්ාංශයේ විසින් පනවලද අනපනත් කිරුවේ නැත්නම් අපායට යනවා. බුදුරජාන් වහන්සේ දෙන එකට කියන්නේ අනක් නැති පණක් කියලා. පණවල පණවල තියෙනවා කැමැති නම් බාර ගන්න. කැමැති බාර ගන්න මිනිහා සભ્યත්ව බවටපත් වෙනවා. බාර ගන්න මිනිහා manussත්වයට එනවා. මහත්ම ගති වලටපත් වෙනවා. හික්මෙනවා. සීතල වෙනවා. ශිෂ්ටාචාර වෙනවා. සීලගරුක වෙනවා. නමුත් මේ බාරගත යුතුය කියන එක ਸਰවචනසික මොහින් කවදාවත් පිට වෙන්නේ ඒකට විශාල කුසලයක් ඕන විශාල පාරමිතාවක් ඕන මේ සීලේ තිබුණට මේක මම ක්‍රියාවත් කරන්න ඕන කියන එක. ඒක මොනම තාලකින්වත් සරුවච්චන් වහන්සේවත් කාටවත් පටවන්න යන්නේ නැහැ. පටවල නෙමෙයි. මෙහෙම කියන්න ඕනේ. කවුරු හරි බාර ගන්නවා දැක්කොත් ඈත ඉඳලා වඳිනවා සරුවච්චන් හංසේ යන්නේ මේ මිනිස්යාගේ පින මෝරලා තිනවා. මේ මනසට තේරෙනවා මේ කියන දේ තමයි කලයුත්ත කියලා ඊට පස්සේ එතන තවත් සුන්දර දෙයක් වෙනවා. එයා තුල මේ අවශ්‍ය කරන සීලය රැකීමට අවශ්‍ය ක්‍රමසා විදි ඉසල ටිකක් ණයට ගන්නෙ එන්න පටන් ගන්නවා. එන්න පටන් ගත්තට පස්සේ ඒ කෙනාට තේරෙනවා මේ යන්න ඕනේ මේ සීලයට කියලා දන්නවනම් ඒකට න්‍යාය දෙන කොච්චරද? එහෙම නැත්නම් ගැලවිඥාව තියෙන කොච්චරද? මොකද එයා දන්නවා විය යුත්තේ කය වචන දෙක හික්මන එකයි. අන්න ඒ වෙලාවේදී යෝගාවචරය මෙතෙක් කල් හිටියේ කය වචන ගැන තැකීමක් නැතුව, සීලයක් නැතුව, සදාචාරයක් නැතුව බයලජ්ජ නැතුව දැන් එයා වෙන්න හදනවා. නමුත් අපේ මේ හිතෙන් නැත්නම් ප්‍රතිපත්ති වශයෙන් නැත්නම් ධිට්ඨිය වශයෙන් එහෙම නැත්නම් සංකල්ප වශයෙන් මේ ගත්තට අපි මේ කය අවුරුදු කෝටි ගාණක් නැත්නම් සංසාරේ මේ කාමයට ඇදපු දේ නෙමේ අපි දැන් මේ හික්ම ගන්න හදන්නේ ඒකෝයි කියන තරම් ලේසින හයියෙන් යන වාහනයක් එකවරේ බ්‍රේක් ගැහුවොත් එම කරකවල අතාරිනවා ඒ අර වාහනේ නතර කරගන්න ඒක ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය ක්‍රියාවත් කරන්න උනාට පස්සේ ඒ සීලයක් නැතුව බණක් අහලා සිල්වන්ත වෙන්න ඕන හික්මෙන්න ඕන කියලා ඒ කරන ඒ කැපකිරීම කරන ඒ යෝගාවචරයා ඒ ගන්න ප්‍රයත්නය මෙලෝ තාලෙට දුස්සීලවන්තයර තේරෙන්නේ නැහැ. ඒ වගේම අර කුසල ඡන්දයක් ආපු නැති කෙනාට තේරෙන්නේ නැහැ. ඒක නිසා කියනවා මේ සීලයක් රකින්න ක්‍රමසා විදි හොයන මේ විසම සමාජයේ ජීවත් වෙන කෙනෙක් සීල ශික්ෂා පමණක් ගත්තත් විද්‍යානේව විජානಂತಿ විද්වජන පරිශ්‍රම නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවං ප්‍රසව වේදනා කියලා කියනවා. එවැනි සිල්වන්ත වෙන්න උත්සාහ කරන විද්වතා කියන්නේ මේ ධර්මය මාගේ තුලට ගන්න හදන කෙනා ප්‍රත්‍යක්ෂණය කරන සීල ශික්ෂා මට්ටමින් අල්පනේ සීල් මට්ටමින් ගන්න එකනට විද්වතයි කියලා කියනවා එයා විතර ඇතර මේ ධර්මේ ප්‍රයෝජන ගන්නෙ එයා ඒ වෙලාවේදී ගන්න ප්‍රයත්නයේ ಗುಣ දන්නේ අමාරුව දන්නේ වගකීම දන්නේ ඊට කලින් ඒක අරගෙන ප්‍රයෝජන ගත්ත විද්වත්ජනයාට විතරයි තේරෙන්නේ කියනවා විද්‍යානේව විදානංචේ විජානಂತಿ විද්වත්ජන පරිශ්‍රමං ඒ නිසා ඉන් එහාට ගිය කනාර සීලයකට උත්සාහ කරන කෙනාට දරු මණිකක් රකින්න නාගරාජෙක් වගේ පුද්ගලට පුළුවන් තරම් උදව් කරන දන්න මේක ඉතාම අමාරු දෙයක් මොකද මෙයාගේ රුචිය තියෙන්නේ කාමෙට. එයා ඊටිදී මේ බුදුන් දැකලා ධර්මයේ අහලා කුසල ඡන්දේ පහල කරගෙන ඒ තමගේ කාය වචන හික්මවන්න හදනකොට ඒ මනුස්සයා හරි වෙහෙස කර ගාක් වෙහෙස කර තත්ත්වයටපත් වෙනවා එයාට අනුග්‍රහ කරන කිසිම දුස්සෙයකට බෑ කිසිම කුසල ඡන්දේ නැති කෙනෙකුට බෑ හැබැයි ඒක කරපු සාර්ථක වෙච්ච කරණ තියෙනවා අනේ මේ මනුස්සයා ගඟ දිගේ ඉහළට පීනන්න හදන කෙනෙක් කියලා එයාට අනුග්‍රහයක් කරන්න ඕ අනුකම්පා කරන්න ඕ පුළුවන් වෙන්නේ ඊට කලින් ඒ කරපු එකනේ උපමාවක් කියනවා නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවම් ප්‍රසව වේදනා. දරුවෝ වදපු ගෑණි විතරයි දන්නේ දරුවන් වැඩිීමේ අමාරුව. නොවැදපු ගෑණිකොට තේරෙන්නේ නැහැ. ඒක නිසා සීලයක් රකින්න යම් කිසි කෙනෙක් මේ ආදි කල්යාණේ වශයෙන් සීලයක් රකින්න යම් කිසි කෙනෙක් ගන්න ප්‍රයත්නයේදී ලෝකයා යාට කරන අනුග්‍රහයත් එහෙම නැත්නම් කරදරත් දිහා බලනකොට පේනවා යෝග ජීවිතයක නැත්නම් භාවනා ජීවිතයක සීල සමාධි ප්‍රඥා ජීවිතයක මේ සිල් දුසිල්වත් ඉඳලා සිල්වන්ත වෙන්න ගන්න ප්‍රයත්නයත් අන්තිමේ නිවන් දැකීමටත් වඩා මේක විචිත්‍රයි මේක ලොකු සිද්ධි බහුලයි මේක ලොකු පරිවර්තනයක් ඇති කරනවා ඒක නිසා ඒ කෙනාට කවදා හරි සමාධි ශික්ෂාවක් ප්‍රඥා ශික්ෂාවක් ආපු වෙලාවේදී හැරිලා බලනකොට පේනවා මේ වෙනස පටන් ගත්තේ සීල ශික්ෂාවෙන් එදා මයි ළඟ කිසිම ආයුධ උපකරණයක් තිබුණේ නැහැ, ක්‍රමවේදයක් තිබුණේ නැහැ. මට කොහොම හරි කරන්න හිතුණා. මම නිකන් මේ වැල් ගැඩවිල්ලෙක් කාන්තරයකට එළියට දාපු කෙනෙක් වගේ මම උත්සාහයක් ගත්තා. අනේ එදා මයි ළඟ තිබුණ මේ ක්‍රම සහ විදි. එතකොට මට ලැබිච්ච අනුග්‍රහ නිසයි අද මම මෙතන ඉන්නේ කියලා. අපි උදාහරණයක් වශයෙන් කියනවා නිතරම කවදා හරි ශික්ෂාවතෙන් දස ශික්ෂාපද සමාදන් වෙනකොට අපි කියන සාමණේර පැවිද දෙන වෙලාව කියලා. ඒ සාමණේර පැවිද දෙන වෙලාවේදී කහට සිවුරක් අතේ තියාන අද්දන්ඩ දෙකුඩ තියාන උපාධ්‍යාන වංශ ළඟට ගිහිල්ලා සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරණත්තාය ඉමං කාතාවං ගහෙත්වා පබ්බාජේත මම්බන්තේ කියලා අපි හිඟන දරුවෙක් වගේ ගිහිල්ලා බින් පැවිද්ද ආයචනය කරනවනේ. ඒ බොහොම ලස්සන දෙයක් නේ. ඉතින් අනික් ගමන පැවිදි වුණාට පස්සේ අර එදා අර අහිංසකව මම ගුරු හාමුදුර ළඟට ගිහිල්ලා පැවිදි ඉල්ල බව මතක නැතුව අපි ගුරු හාමුදුරත් එක්ක තරහ වෙනවා. මට අර කහඹුරේ නැහැ කියලා යුද්ධ කරනවා. පෙළපාලියනවා සංඝයා. අර අර පටන් ගන්නකොට තිබුණේ අහිංසක ගතිය අර ටික කාලයක් ඉන්නකොට අමතක වෙච්ච උනා නම් හොඳ ඊට පස්සේ සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාවක් එන්නේ. කවදා හෝ තේරුම් ගත්තනම් අනේ මේ නොදරුවක හිටව මම මේ සීල ශික්ෂාව ඉල්ලනවා මම කොච්චර අහිංසකවද හිටියේ මම පිරිච්ච ගතියක් තියෙනවනේ බැලුව මිනිහලක් තියෙනවා ගුරුවරයෙක් තියෙනවා මටත් තිබුණා නේද ඒක අමතක වෙච්ච දවසේ මහානකම ඉවරයි අමතක වෙන එක තමයි වෙන්නේ බොහොම ඉක්මනට අමතක වෙනවා එන්න එක අමතක වෙන්න දෙන්නේ නැතුව මේ ගත්ත ගැම්ම මේ ගත්ත වරය ඉදිරියට ගෙනියන්න තියෙන ප්‍රයත්නය තමයි ප්‍රඥාව කියලා කියන්නේ නිසා ප්‍රඥාවන්තයෙකුට විතරයි සීලයක් රකින්න පුළුවන්. නැති කෙනා කියනවා අපි අල්ප කෙස කට්ටිය මට කරදර කරා. අරයා මෙහෙම කරා මෙහෙම කරා මට සිල් ලකින්න බෑ මේ ලෝකේ හරිම දුස්සීලයි බිස්නස් කරන්න බෑ මේ බොරු නොකිය කියලා ඒ කට්ටිය নানা ප්‍රකාර බයිලා කතා කතා කරනවා කතා කරන ප්‍රඥාවන්තයා දන්නා ඒ කවුරු මොන જાති කරත් අත්තිකේයි උපඤ්ඤාතෝ මං උඹට යන්න ඕනේ නම් යන්න පුළුවන් ඕනෙම ගමනක් මේ මේ ලෝකේ යන්න පුළුවන් ඒ සීලය රකීමේ ආදි කල්යාණයේදී යම් කිසි කෙනෙක්ගේ ගන්න ප්‍රයත්නයේට කොච්චර මේ අමාරුද එහෙම නැත්නම් ඒ කෙනා මේ භාෂාව තේරුම් ගන්න හදන ලදරුවෙක් වගේ මේ ගන්න ප්‍රයත්නයේට චක්‍රදේවේන්ද්‍රය මිනිඔටුල්න නම නම වඳිනවලු පංචිල් පද රකින්න ගිහියා දකින්නකොට ඒක පොඩි සෙල්ලමක් නෙමෙයි මේ ලෝකේ 100%ක්ම කිරිබිම්මැලටි කඩනවා වගේනේ සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය බොරුව කේලම සහ මත්පැන් බීම කරන්නේ ටොං ගණනින්නේ එහෙම කෙනෙක් එකෙක් හිතන්න එතන එකක් හිතන්න නෑ මම මම කවුරු මොනවා කෙරුවත් මම කරන්නේ කියලා ගත්තොත් ඒ කිනා ඒ ගන්න ප්‍රයත්නයේට මිනිස්යන්ට පේනවට වැඩිය දෙයියන්ට පේනවා කියනවා. දෙයියන්ටත් වඩා බ්‍රහ්මයන්ට පේනවලු. මේ මිනිස්සේ මේ සීලයක් පිළිබඳ මේ ගන්න ප්‍රයත්නය. ඒක දෙයියු බ්‍රහ්මියෝ වගේම කරන කෙනාට තේරෙනවා මේ මගේ රුචිය නෙවෙයි මේ මගේ මනාප නෙවෙයි බුදුහාමුදුරගේ ධර්මයේ නිසා මම ගත්ත අදිෂ්ඨානයක් මම පුළුවන් ප්‍රමාණයෙන් අරගෙන යනවායි කියලා ඒ සීලය පවත්වන්න ගන්න ගන්නකොට එන තෙද මේ ශාසනය අපි කියනවා එක පැත්තකින් ආදි කල්යාණයි කියලා ඒකම උනත් තේරෙනවා මේ ශිෂ්ටාචාරය කියන එක ඉහළි හිණිපෙද්ද උතර තමයි කියලා. අපි ඒක නැතුව අපි හිතන්නේ ලෝකේ චක්‍රවර්තිකම හම්බුණා කියලා. නැත්නම් දීප චක්‍රවර්තිකම හම්බුණා මොකද්ද ඇති වැඩේ? සීලයක පිළිබඳව වගවීමකින් තොරව අපිට මොනව ලැබුණත් ඒක නිසා ශීලාභරණයම මුත් අනිත් අනිත්තු අංග පරි අංග භූෂණ පරිස්කාර භූෂණ කරන්න එපයි කියලා අපේ ලොකු සාංශ පොතේ ලියලා තියෙනවා මේක ආභරණයක් විදිහට සලකන්න. මට හම්බෙච්ච ආභරණයක් මම සියල්ලෙන් ආඩ්‍ය වෙනවා. ඒ ආඩ්‍ය වීම සඳහා ඒ ගන්න ප්‍රයත්නයේදී ඒ කරන්න කරන්න ඒකට යෙදෙන්න යෙදෙන්න Tamanට ඇති වෙන මේ පිරිසුදුකම. එහෙම නැත්නම් මේ ධර්මයේ තියෙන සජීවී ගතිය දකින්නකොට තියෙනවා එයමත් ඇති මොකද අපි මේ ලෝකයේ බලාපොරොත්තු වෙන දිව්‍ය ලෝක සම්පatti, manussෝකල සම්පatti ඔතනින් තීන්දුයි. සීලයක් තියෙනවා නම් ඒ මනුස්සයට කවදාකවත් ඒ දිව්‍ය ලෝක සම්පatti, manuss ලෝක සම්පatti වල හැකියාවක් ඇති වෙන්නේ ඒ තියෙද්දි එහෙම නැත්නම් ඒ ඒ තරම් සීලයේ මෙතරම් ಗುಣ තියෙද්දි අපිට මේක රැකගන්න බැරි කාමනං ආදීනෝ ඕකාර සංකලේ සම්මේ කාමේ තරම්ම මත් කරවන සුළුයි අපි. නන්නත්තර කරවන සුළුයි. අදිනවා යහටයි මෙහාටයි හරියට මාළු ඩැංගේට පොරි ටිකක් දැම්මට වගේ එහෙන් ගැහුවා මෙහෙන් ගැහුවා මොන වුණත් ගන්න. ඒ නිසා මේ සීලේ ආනිසංසත් දාන්නෝ කර යුතු තියෙනවා. නමුත් අපිට කරගන්න බැරි වෙනකොට පේනවා මේ කාමයේ තරම්ම මහ විශාල ආදීනව පිනිපිනි අපිට මේ විදුලි ආලෝ වයර් එකක් තියෙනවා කරන්ට් එක වදින විරුද්ධ ඒ තීදී අපි අත ගන්නවා. අත ගානකොටම කරන්ට් එක වදිනවා. ඒ බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ විවෘත පහනක් වශයෙන් කරකැවෙන පළඟැටියෙක් වගේ කියලා. ඒ පළඟැටියට බුදුම ආශාවක් තියෙනවා ගින්නට පනින්න. එයාට පේන එක රත්තරම් වගේ කියලා කියන අටුවාචාර්යන් වහන්සේලා වන් දන්නේ කොයි පළඟැටිය අටුවාචාර්යන් වහන්සේට ඇවිල්ලා කිව්වද කියලා ඒක. කෙසේ නමුත් ඌයට පනිනවා. පුළුවන් විදියට පනිනවා. පැන්නට පස්සේ කරගඳ ගහද්දි තටු පිච්චෙනවා අඬු පිච්චෙනවා. ඉතුරු තටු වලින් ආයෙත් පණින්න ගින්නටනේ. ආයෙත් එතෙන්ටමයි පණින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දවසක ගන්ධකිලි ඉදිරි පිට පහනපත්තු කරලා තියෙන තැන ගිහිල්ලා වාඩි වෙලා භාවනා කරනවා. භාවනා කරන පේනවා මේ පණ ගැටියෝ එකවස්සේ එකක් ඇවිල්ලා අරකට පැනලා මැරෙනවා. ඉතින් බුදුජානනාංශයකට මේ පශ්චාත්තාප වෙන්නවක්වත් මේ චිවිනි ලාම්පුවක් පත්තු කරනකත් දැල් දාන්නවත් යන්නේ නැතුව කියනවා මේ කෙටි ආත්ම ලැබුව මේ සතා මේ තෘෂ්ණාවේ තමයි පිච්චෙන බව දැන දැන පැන පැන මේකට මැරිලා ඊටත් වැඩිය කෙටි ආත්ම ලබන හැටි දිහා බලන්නේ කියලා උදාන ගාතාවක් කියලා තියෙනවා. මේ ලෝකෙ දිහා බලනද ඒ මිනිස්සු නොදැන නෙවෙයි. තතු මරණ හොරකම් කරන තියෙදි. ඒ තියේදී මේ දක මරිකන් නොකරන් අබරෝ කියලා සතු නොමරන්න යම් කිසි කෙනෙක් අදිෂ්ඨානයක් කරන කටයුතු කරනවා නම් එයාට දැනෙනවා දැනන්ච උනන්දු කරනවා එක චිත්තක්ෂණයක් ඒ මනස අදිෂ්ඨාන පූර්වක සත්තු මරන්නේ නැතුව හිටියොත් අබේ දුන්නොත් සතුන්ට ඒ අබේ ලබන සත්ව ප්‍රමාණය මෙතිකයි කියලා කියන්න බැරි නිසා එක චිත්තක්ෂණයක් සතියෙන් විතරනේ සම්පජඤ්ඤේ යුක්තව සතෙක් නොමර ඉන්න ගත කරනවා නම් ලැබෙන කුසලය අපමෙයයි අපමානයි කියලා කියනවා. එක චිත්තක්ෂණයක් දන දන දැක දැක මේ පින් කරපු අද්දකින් මං සතෙක් මරන්නේ නැහැ කියලා. ඒක දන්නකමනේ මෙතන තියෙන්නේ. සතුන් නොමර තමයි බොඟ වෙලාට ඉන්නේ. නැත්නම් ඒක සමාදන් වෙලා ඉන්නවනම් ඒ චිත්තක්ෂණේ ලැබෙන කුසලය මේ මීටර කන්ද තරම් දන් දුන්නට වැඩිය වටිනවා. එහෙම නැත්නම් මේ මහා පොළොව සමතලා කරලා මේක ධනක් උසට මණික් පුරවලා දාන දිනට වැඩිය වටින එක චිත්තක්ෂණයක් දැනගෙන නෑ මමත් මිනිස්සෙක් මමත් සතෙක් මම මරන්නේ නෑ කියලා. ඒක මේ වස්තු කොච්චර තිබුණත් අන්සතු වස්තුවක් නෑ මම මම පරිභෝග කරන්නේ. ඒකේ වස්තු හිමයට වෙච්චාවයි. කියලා හොරකම් නොකරන්න ගන්න අදිෂ්ඨානය. ඒක කාම වස්තු කොච්චර දෝ තියෙනවා. මම මේ කාම වස්තුට අරසසලස මිසක මිච්ඡාචාරය කරන්නේ මේ රටේ මිනිස්සු තොලී කටේ ගෑවෙන්නේ නැතුව බොරු කියනවා. මේ රටේ මිනිස්සු පරස වචන කතා කරනවා අම්මඩත් තිත්තුණුවර මෙන් බයි. තාත්තටත් බයි. මද සතිපාසලට ගිය වෙලාවේ එක සර් කෙනෙක් කියනවා අපි හිතුවේ නෑ ස්වාමීන් වහන්සේ කවදාකවත් මේ ඔබ වහන්සේ වගේ මනසෙක් ඇවිල්ලා මේ මේ වගේ ගුරු අභ්‍යාස පාඨමාලාවක මේ සතිය කියලා දෙයි කියලා. අපි මේ කතා කර කර හිටියේ මං වැඩ කරන්නේ මීගමුවේ මේ මුයිගමුවේ ඉස්කෝලේක ගුරුමෑණි කෙනෙකුට ඉතාම බාලාසපන්ති ළමෙක් තිත්ත කුණුවරප ටිකක් කිව්වා. ඊට පස්සේ ඉතින් අපිට ගුරුකමක් ආයෙ කරන්න බෑ ස්වාමීන් වහන්සේට. මේ දරුවා ඊට පස්සේ ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්. දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දොස්තර වෙනවා මිසක් ආ. මේ අම්මට ගුරු අම්මට එහෙම බැන්නට පස්සේ අපි කොහොමද ස්වාංශ මහාන මේ මේ මේ ගුරුකමක් කරන්නේ ඒක නිසා ආදීක ශිල්පයක් වෙලා එහෙව් ලෝකේ නැත්නම් මේ කේලම් කියනවා හිස් වචන කතා කරනවා කිව්වම පත්‍රයක් කරන්දි කියලා බලන්න රේඩියෝ එකක් කරන බලන්න ටෙලිවිෂන් එකේ බලන්න පච්ච කිව්වහම ටොං ගානින්න යන්නේ මේ ජීවිත කවුරුර කතා නොකර ඉන්නවනම් ඒක චිත්තක්ෂණයක් හිතන්න මොන පිනක්ද කියලා හැබැයි ඒක දැනගෙන කරන්න ඕනේ මේ කතා කරන්න බැරි මේ භාෂාව දන්නේ නැති ගොළු නිසාවත් නෙමෙයි සීල ශික්ෂාවක් සලකලා ඒ ඒ චිත්තක්ෂණේ සිදුවෙන කුසලය අප්‍රමාණයි අපමෙයයි කියලා කියනවා මහසાગරයේ වතුර බුසලෙන් මනින්න බෑ වාගේ පොල් කට්ටෙන් මනින්න බෑ වාගේ කවුරු හරි මේ සීල ශික්ෂාව ඒ වගේ සම්පජඤ්ඤයෙන් සමාදන් වෙනවා නම් එතන මේ මත්පැන් වෙනවයි කියලා කියන අද ලෝකේ নানা ආකාර මදයට ලක් වෙලා තියෙන්නේ මදයට ප්‍රමාදයට ලක් වෙන දිවෙන මත්පැන් කියලා කියන ඔක්කොම හිතනවා මේ ඇල්කොහොල් වලට තමයි මත්පැන් කියන්නේ කියලා නෑ. යම් කිසි කෙනෙක් මදයට පත්‍රලා තියෙනවා තරුණ මදය, යොබ්බන මදය, ධන මදය, කුල මදය, ආරෝග්‍ය මදය හැම එකම බීලානේ ඉන්නේ. කවුරු හරි ඉන්න බලන්නේ సంతාන මේ කොහේ හරි දැකලා තියෙනවද කියලා එහෙම මේ මත්තිලා නැති එකේ. එකක්වත් නෑ. හැම කෙනාම ඩෝප් වෙලා ඉන්නේ. අපි කියනවා මේ බැලුම බිඹල විතරයි පොලිසියෙන් අල්ලන්නේ. ඩ්‍රයිවිං කරනකොට බත් වෙලාද කියලා. නෑ කොයි මත් වෙච්ච නැති කෙනා පොලිසියෙන් දත් දෙන්නේ මත් වෙලා තමයි. ඒව එකේ මේ ආස්වාස වෙනකොට ආස්වාසිය දන්නවා කිව්වම මත් වෙලා නෑ. ප්‍රසවාසය නෙමෙයි කියලා දන්නවනේ. ප්‍රසවාසය යනකොට ආස්වාසය නෙමෙයි කියලා දන්නවනේ. මේ වම තිනකොට දකුණ නෙමෙයි කියලා දන්නවනේ. ඉතින් ඌට තමයි දැන් මදෙන් ප්‍රමාදයෙන් වෙන් වුණා. එක චිත්තක්ෂණයක් හිටියොත් අප මේ අපමාන. ඉතින් අපි දැන් මෙතන දවස් 10ක් ඉන්නවා කියලා ගන්න. ඒ දවස් 10 තුලම ඕගොල්ලන්ට සත්තු මරන්න හම්බෙන්නේ හරි පව්. කාමීත්‍යචාරයම කරන්න ගියොත් කොච්චර plan කරන්න වෙනවද බලන්න. දැන් මෙතන ඉන්න කාන්තාවක් එක්ක කාට හරි ගිහිල්ලා කාමීත්‍යචාරයක්ම කරන්න වෙනවා. දොරවල් කීයක් කරගෙන ගිහිල්ලා කචල් කීයක් දාගන්න වෙනවද කියලා. කරන්න බෑ. එක එක සමාදම් වෙනවද කියලා බලන්න මේක දවස් 10ක් අපි මේ මේ හිටියා. සතෙක් මැරුවේ නැහැ. හොරකමක් කෙරුවේ නැහැ. කාමීත්‍යචාරයක් කෙරුවේ නැහැ. කතා කරන්න එපයි කියලා සිද්ධි හොරෙන් හොරෙන් ටිකක් කතා කරන එක නම් කරා තමයි. ඒකත් නොකරවා. බොණ්ඩ නැහැනේ මේ මොනවාක්වත්. ඇල්කොහොල්, බියර් මොකක්වත් නැහැ. මේක සමාදන් වුණා නම් මදිද කියලා අහන්න මේ මදිද කියලා බලන්න මේ දවස් 10 රිට්‍රීට් එකේ ඒම ඇතිනේ. නමුත් අපි ඉල්ලන්නේ මොනවද කියලා බලන්න. ඒක සමාදන් වෙලා මේ එක චිත්තක්ෂණයක අපමෙයි අපමාන කුසල් සිද්ධ වෙනවා කියලා බුදු වදනෙන් කියලා තියෙදී අපි ඒක යෙදෙන පුද්ගලයෝ වශයෙන් අපි මේ ආදි කල්යාණේ සමාදන් නොවන ගතිය දිහා බලනකොට අපි හැම වෙලාවෙම ඒ ධර්මයේ තියෙන අර සජීවී ගතිය ධර්මයේ තියෙන මේ දැනටමත් ඒක වැඩ දැනටමත් මම යෙදිලා ඉන්නේ නමුත් ඒ යෙදිලා ඉන්න මම ඒක සමාදන් වෙන්නේ නැත්තම් ඒකේ ආනිසංස නැහැ ඒ කියන්නේ මේ වතුර තිබුණාට බිව්වේ නැත්තම් අශ්වයා අශ්වයා අපිට පුළුවන් වතුර ළඟට ගෙනියන්න. ගොණෙක් උනත් ගෙනියතයි. ඒකට ගොනාද කියහේ බීපං ගොනෝ වතුර ඉස්සරහට වතුර නැදනවා කියලා ඒක කරබාගෙන ඉදී. ඌට තේරෙන්නේ නැහැ. ඌට ගොම්බාසාවෙන් කියන්න තේරෙන්නේ නැහැ. ගොනා වතුර ළඟට ගෙනියන්න බලන්න බොන්නේ නැහැ. මේ සීලයක් සමාදන් වෙන්න ඔක්කොම පහසුකම් දුන්නට අපි ඉල්ලන්නේ මොනවද කියලා බලන්න. කවුද අපි මේ සමාදන් කරගෙන සීලය අගය කරන්න කියලා. කෙරෙන්නේ නැහැ. ඒක නිසා මේ ධම්මානුස්සතියේදී ආදි කල්යාණයේ වශයෙන් තමන් සීලේ රැක චිත්තක්ෂණයක් නැත්නම් තප්පරයක් දෙක නැත්නම් විනාඩි දෙක තුනක් මේ විදිහට අපි ඒක සමාදන් වෙනවනම් අපිට මේ ලෝකේ සක්විති රජකම හප්පුණාටත් වැඩිය සතුට වෙන්න පුළුවන් අහිංසක පිරිසක් නේ අපි. ආන්නේ අහිංසකම නිතරම සමාදන් වුණේ නැත්නම් මජ්ජේ කල්යාණියක් ලැබෙන්නේ නැහැ. ඒක නිසාම සරුවචාන්සේ සඳහන් කරනවා අවිප්පටිසාරත්තාය ආනන්ද කුසලානි ශීලානි. උඹ කුසල සීලයක් රකින්නවා නම් එයාගේ හිත අන්‍ය විහිිත වෙන්නේ නැහැ. විපිලිසර වෙන්නේ නැහැ. දැන් වචන කියන අංජබජල් වෙන්නේ නැහැ. ඒ නැත්නම් මොලේ ක්‍රේල් වෙන්නේ නැහැ. දැන් කොණ්ඩේ ක්‍රේල් කරන එක නෙමෙයි වෙලා තියෙන කට්ටියගේ මොලේ ක්‍රේල් වෙලා නේ තියෙන්නේ දැන් මෙතන. සිල් රකින්න කරන්න එහෙම වෙන්න දෙයක් නැහැ. යා දන්නවා මං ඊයේ සිල්පද කඩුවා. මං අද සිල්පද රකින්නවා කියවම අර එන සතුට අර එන පිරිච්ච ගතිය අරින සම්පත්‍ති කර ගතිය මේකෙන් කියන්නේ සාසන සම්පත්තිය කියලා. කාටද හොරකම් කරන්න පුළුවන් කියලා බලන්න. අපි මේ වටිනා සම්පත්තියද කාටවත් ඊර්ෂ්‍යා කරන්න. මුස්ලිම් මිනිස්සෙක්ද කතෝලික මිනිස් කාටවත් ඊර්ෂ්‍යා කරන්න මොකද අපි කරන්නේ යමක් නොකර සිටීමනේ. ඒතිේදී අපි මේ පිංකම් කරන්න කරන දේවල් ටික බලන්නකෝ. මම ඉදත් කිව්වේ කටන පිංකම් සීසන් එක කුකුළු හොයන්න නැතිලු. තම්බි මිනිස්සු කියන මේ සීසන් කියලා ඒක. මොකද අපේ උපාසකම් වල හැඹිලියේ තියෙන කීයක් හරි ගෙනලා කුකුළු මස් ටිකක් ගෙනලා පූජා කරනකොට කුකුළු වෙනමම ව්‍යාපාරයක් කරනවා ඇති අනේ කටින් නොවේවා. කීයක් සත්තු කපනවාද? මන්දනේ මේ මුළු ලංකාවේම <coughs> කටන පිංකම් කරන්නේ නැති එකම දන මිත්‍රිකල විතරයි. මෙහි නෑ. ඉතින් අපිට බයිනවා මේක බුද්ධ ආගමට අයිති නැත්තනක් කියලා. ඒක නිසා සීලේදී මේ යමක් නොකර සිටීමෙන් ලබන ආනිසංස දන්නවනේ. එහෙම නැත්නම් සමාදන් වෙනවනම් අපි විතර සතුටු විය යුතු වෙන ජන කොටසක් කොහෙවත් නැහැ ලෝකේ. අපි මේ අහිංසක தත්තුන්ට ගොළු සත්තුන්ට බම් බම් වතුරින් එක වතුර හිටපන්. පීනන එක පීනපන්. ඉගිලින එක ඉගිලියන්. තනකොළ හන කන එක තනකොළ කපන්. අපේ උඹලා රීරි මාංශේ කන්න ඕන කමක් නැහැ. අපි කාගවත් දෙයක් කඩවඩ ගන්න ඕන ගමකුත් නැහැ. අපිට කාමීත්‍යාචාර ඕන ගමකුත් නැහැ. බොරුව කේලම හිස්සචන ඕනෙත් නැහැ. මද්ද්‍රව්‍ය ඕනෙත් නැහැ කියලා මේක සමාදන් වෙනවනම් තාම බුද්ධ ශාසනය බුදුහාමරගේ ධර්මයේ කොච්චරක් සජීවීද කියලා හිතන්න. මම මම ඒකට කොච්චරක් දායක වෙලා තියෙනවද කියලා බලන්න. ඒ වෙච්ච ප්‍රමාණයට මට ඒක එතන එතන ආනිසංශ තියෙනවනේ. ඒකනේ බුදුරජාණන් කියන්නේ මේක අකාලිකයි කියලා. ධර්මයේ කල් නොයවා ප්‍රතිඵල දෙනවා. අපි හිතනවා නෑ නෑ නෑ ඒක gediya පිටින් එයි නත්තල් පප්ප ඇවිල්ලා රැයට මේත් එකට සෙල්ලම් බඩුවක් දාලා යනවා වගේ ඉඳපු ගමන් ඕන මට රැස් වී දෙන පටන් අරගනි උඩින් යන්න පටන් අරගනි මේක තමයි ආනසන්ද කියලා පටාගෙන ඉන්නවා නමුත් තමන්ම මේ රකින්න සීලේ සමාදන් වෙන්නේ නැති ගතිය ඒක නිසා කියන්න පුළුවන් ඒක තිබුණාට ඒ භාණ්ඩේ ආභරණේ පළඳින්න දන්නේ ඒ පළඳිච්ච මේ ආභරණේ නැත්නම් මේ සීලාභරණේම මුත් নাනා ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණ භික්ෂුවක් විසින් නොකළ යුතුයි කියලා ලොකු සංසය ලියලා තියෙනවා. භික්ෂුව මොනවත් නැතුව නිකන් මේ සිවුරු දාගත්තට පස්සේ බාන්න ලස්සන. දෙවුරේ වයලා වැඳගත්තට පස්සේ සංඝයා වහන්සේ නමක් සක්විත රජුරෝ මුල්ලේ රූපසුන්දරි තරඟට මිනිස්සු මුල්ලේ. ඕගොල්ලෝ ඕනේ දෙල්ලමක් දාලා එන්න බලන් දෙලියට කොයි එක ආවත් භික්ෂුවක් ගිහලා කිව්වොත් දෙවුර වහලා ඇඳලා පස්සේ කිට්ටු කරන බ්‍රහ්මයා වුණත් බයයි. ලස්සනයි. ওই සුදුරෙත් දැනගත්තට පස්සේ ඕනේ රාජසභාවකට යන්න පුළුවන්. කිසිම අනම්මනම් අංග භූෂණ පරිචකාර භූෂණ ඕනේ නැහැ. ඒ නිසා අපි ඒක ඉදිරියට ගත්තොත් මම නැවතත් කියනවා. අපේ මේ ශ්‍රී ලංකාව ලෝකේ තියෙන ප්‍රධානම වැදගත්ම පූර්වාදර්ශය බවට ඉස්සරහටපත් වෙනවා ලංකාව. තිබුණෙත් එතන ඒක. දැන් ආපහු යනවා. මොකද අපි අපේ මනුස්සකම තියානිනවා. මනුස්සකම තියෙනවා නම් මොනම විද්‍යාවක්වත් අපිට ඕන. මොනම තාක්ෂණය ඔය හැම තාක්ෂණෙම කරන්නේ මනුස්සකම තලන. පරිසරයේ සූරකරන. ලෝකේ රත් කරනවා. සීතලේ කිය සීල කියන්නේ සීතල කරන දෙයක්. තමනු සීතල වෙනවා. නමුත් මේ මේ නැවත නැවත මම මතක් කරන කරුණාකලක සමාදන් වෙන. සමාදන් වෙලා කියන්නේ අපිට මොනවා කරන්න දුන්නත් කමන්නේ පැයක් පරියන්කේ ඉන්නකොට කාය වචන දුස්චරිත තියා කාය වචනේ මොකුත්ම වෙන්නේ නැහැ. කය හොල්ලන්නෙත් නැතු පුළුවන් නම් තියානින්න. වචන කතා නොකර ඉන්නවා. එතකොට අපි දන්නවා අපි සමාදාය දක්කතිරික්කති වික්කාපදේශු කියලා සිල්පද සමාදන් වෙලා අපි ගත කරන එකම පටන් ගන්න තැන ඉඳලා අන්තිම වෙනකන් අපිට සමාදන් වෙන්න පුළුවන් නම් ශාසන සම්පත්තිය ගන්න පුළුවන් නම් මට හිතෙනවා අනේ අපේ අම්මලා තාත්තලාට මේ පිරින අවස්ථා තිබුණේ නැහැ. උන්දලා අපිට වැඩිය හොඳ මිනිස්සු. නමුත් උන්දලාට මේ ක්‍රම වේදේ තිබුණේ නැහැ. අනගාරික ධර්මපාලතුමා වගේ මේ ශාසනය නගා හිටවන්න උත්සාහ කරපු ඒ විරෝධාර පුද්ගලයින්ට මේ තරම් ලස්සනක් තිබුණේ නැහැ එදා. ඒ නිසා අපි ඒගොල්ල හදපු මේ ශේෂ්ත්‍රය තමයි අද මල් පිපිල වගේ ගත කරන්නේ. ඒ නිසා ගත කරන හැම චිත්තක්ෂණයකම පරියන්ඛයක් කරනවා තමාදන් වෙලා සීලයක් රැකලා ඉඳගෙන ඉන්න හැම වෙලාවෙම මතක තියාගන්න අපි ආදි කල්යාණි මේ සාතනේ තියෙන ආදි කල්යාණි නැත්නම් යහපත් මුල යහපත් ගතිය තමයි මේ විදින්නේ ඊට පස්සේ ඒ ඒ කෙනාට මේ සීලය කියලා කියන කය වචන දෙක ඉක්මවාගත් එක. නමුත් එයාට ඉඳගෙන ඉන්නකොට තේරෙනවා යම් පැත්තකින් කය වචන දෙකෙන් අකුසල් නොවීම නිසා නැත්නම් නෝපන්න අකුසල් නොයිපද වීම සඳහා ගන්න ප්‍රයත්නී ආනිසංස දැනෙන අතර මේ අපේ හිතේ වීතික්‍රමණේ නොවිච්ච උල්ලංඝනයේ නොවිච්ච හිතේ පැන නගින බුබුලු જાතියක් තියෙනවා හිතේ පැන නගින නීවරණ જાතියක් තියෙනවා හිතේ පැන කෙලස් જાතියක් තියෙනවා ඒවට කියන අපි පරිඋත්තාන භූමිය කියලා. හිතට ඇවිල්ලා තාම ඒක ක්‍රියාවත් වෙලා නැහැ. සීලයෙන් කය වචන දෙක අපි අරස කරාට පස්සේ වෙනත සචේතනිකව කාය දුස්චත්ත වචී දුස්චත්ත නොකර අපි ඉඳගෙන ඉන්න ඉරියව්ව ගන්න ඉඳගෙන ඉන්න ඉරියව්වදී අපි කරන්නේ කිසිම දෙයක් නොකර හිතලා කය හොල්ලන්නෙත් නැහැ හිතලා වචන කතා කරන්නෙත් නැහැ සචේතනික වූ සසංකාරික වූ එහෙම නැත්නම් සවිඥානිකෝ සීල දේ නොකර මේක නිකන් මැටි පිටක් වගේ එහෙම තියලා හිත සම්පූර්ණයෙන් අවදි කරලා බලනවා මේ කායික වාචික චේතනා නැතුව මේ කය පවතින වෙලාවේ පණ තියෙන වෙලාවේ ඇහැරලා ඉන්න වෙලාවේ සතිය පාත්‍රලා මොකද වෙන්නේ කියලා. වෙන්නේ කියන්නේ ගියාට පස්සේ ඔන්න තේරෙන පටන් ගන්නවා සීලයේ 100%ක්ම දැන් හරි. කයෙන් දුස්චරිතය කායික ක්‍රියාවක් නැහැ. වචී දුස්චරිතය වචන ක්‍රියාත්මක වෙන්නේ. මේක දිහා බලනකොට පේනවා අර කාම සංඥාවල් මේ කාම ගුණ නෑ දැන් අපි ඉන්නේ සිල් ගත තැනක අපි ඉන්නේ දැන් අරණ්‍ය ගත වෙලා අපි ඉන්නේ දැන් රුක්ක මූල ගත වෙලා අපි ඉන්නේ ශූන්‍යාකාර ගත වෙලා අපි ඉන්නේ පිළිතුම් වට කරගෙන අපි ඉන්නේ අට සිල් සමාදන් කරලා අපි ඉන්නේ කාය වචන තැම්පත් කරගෙන නමුත් අර කාම සංඥාවල් ටික අපි අතහැරලා දාපු දේවල් මොන තරම් මේ වෙලාවේ නටන්න පටන් ගන්නවද කියලා කාම ගුණයන් ටික අයින් කරාට පස්සේ කාම ගුණයන් අයින් කරනවා කියලා කියන්නේ ගී ගියත අරනවා කියලා අපි සිංහලෙන් කියන්නේ. මේ ආවට නම් කොට්ටේ උඩ වාඩි වුණාට පස්සේ බලන්න අපේ හිතට නොයන සිද්ධ නොවෙනවයි කියලා මොකොත් නැහැනේ. එතකොට තේරෙන පටන් ගන්නවා මේ කාමය දුරු කරාට පස්සේ විතරයි කාම සංඥාවල් වල හොල්මන දකින්න පුළුවන්. මේ නිසා හරියට ධර්මානුකූලව බැලුවොත් කාම ගුණ නැති කරලා කාම සංඥාව දකින්න පුළුවන් වීමත් කුසලයක් දක්ෂකම මොනවාක්වත් නොකර කරබනේ ඉන්නකොට මගේ හිත මේ තරම්ම න්‍යාය පත්‍රයක් නැතුව පිස්සු ඇවිච්ච වඳුරෙක් වගේ පණිනවයි කියන එක gedare ඉඳදී අපි දන්නෙත් නැහැ භාවනා කරන්න ගිය ගමන් කැලේ හිටපු මීහරකෙක් කුළු මීහරකෙක් එළියට ගත්තා වගේ කොට්ටේ උඩ වාඩි වෙච්ච වෙලාව ඉඳලා මේක පුදුමාකාර යුද්ධයක් පටන් අරගන්නවා. ඉතින් අපි සාමාන්‍යයෙන් කරන්නේ මේ ධර්මානුස්සතියේ තියෙන විපස්සනා පැත්ත දන්නේ නැති කෙනෙක් මේක කරදරයක් කරගන්නවා. නේ මේ භාවනා කරන්න ගියාම හිත එක තැනක හිටින්නේ නැහැ. භාවනා කරන්න ගියාම විවිධාකාර සංඥාවල් මතුවෙනවානේ. භාවනා කරන්න ගියාම මේ හිතේ කෙලස් ගොඩක් මතුවෙනවානේ. gedara ඉන්නකොට මේක නැහැනේ. ඉතින් ඒක වරණගනව පුළුවන් තරම් අනීමේක නතර කරලා දෙන්න කියලා. නමුත් යාර තීරුම් ගන්න පුළුවන් නම් gedare ඉඳන් මේක තියෙන මේ බව දන්නෙත් නෑ ඒ වෙනකොට කාම ගුණ තියෙන්නේ දැන් කාම ගුණ නෑ කාම සංඥා එනවා මේ කාම සංඥාවල් කාමයේ අයින් කරලා පස්සේ කාම සංඥාවල් එන බව ධර්ම නියාමයක් දැන් මාතුලින් එක ප්‍රකාශ වෙනවා ආන්නේ ඒ දේ ද්වේෂ කරන්නේ නැතුව මේ ගිහිගේ අතාරපු නිසා ලැබිච්ච ආනිසංශයක් කියලා තේරුම් ගන්නවා නම් ඒක කියනවා ඇත්තටම අනාගාමී ඵලයේ ලැබිච්ච කෙනෙකු විතරයි කියන එක තේරෙන්නේ. මම මේ ගිහිගේ අතාරයට පස්සේ මගේ හිත ඇවිස්සෙනවා. මොකද කාමයේ ආපු ගමන් කාම සංඥාව තටාකයක ජලාශයක බැම්ම කඩලා ගියා වගේ. හෝ ගාලා එන්න පටන් ගන්නවා. මේ වෙන එක හොඳයි. මේක වහගෙන නොදන්න නොදක් දැක සතියට යට වෙන්නේ නැතුව මේ gedara dora අපි ගත කරනකොට අපි ඉන්නේ ටොංගානකින් දන්නේ නැති කුසල අකුසල් වල. නමුත් ඒක අපි ප්‍රයත්නයෙන් කාම ගුණ නැතර කරපු ගමන් මේ කාම සංඥා ටික තමයි නීවරණ කියන්නේ. මට දැන් නීවරණ තියෙන්නේ කියලා කාට හරි වැටහෙනවා නම් ඒක දැනගන්න සීලේ ආනිසංශයක් කියලා. මගේ හිතේ දැන් නීවරණ තියෙන. ඒකට එයා දන්නවා නීවරණ තියෙන වෙලාවට කාමේ නැහැ. කාමයේ තියෙන වෙලාවේ නීවරණ නැහැ. දැන් කාමයේ කාම සංඥා ප්‍රතිස්ථාපන වෙලා කාමයේ නීවරණයෙන් ප්‍රතිස්ථාපන වෙලා මේ තමයි ශාසනය කියන්නේ. මේ තමයි සීල කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට අපි ගිහිල්ලා අහන්න ඕනේ හොඳයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියපු නිසා අපි ඔන්න සීලෙක පිළිහිටියා. අනිහේ ස්වාමීන් වහන්සේ අත් දෙක වහපු ගමන් මෙන්න වැඩේ. එන්න පටන් ගන්නවා මේක දොරේ දොරේ ගලනවා දොරපුතන්ස කියනවා හරි හරි ඒක තමයි හරි ඒක තමයි මජ්ජේ කල්යාණේ කියන්නේ මෙතෙක් කල් උඹ ළඟ තියෙන වීතික්කම කෙලෙස් භූමිය දැන් තියෙන වීතික්කම කෙලෙස් භූමිය නෙවෙයි පරිඋත්ථාන කෙලෙස් භූමිය ඒක උසස් පන්තිය ඒ උසස් පන්තියේ සීල බෙහෙත හරියන්නේ නැහැ ඒකට සමාධි බේත දෙන්න ඕන. එහෙම නැත්නම් සමාධි ශික්ෂාව දෙන්න ඕනේ. ඒකට තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. එතකොට අපි පුදුරන්සද කියනවා මෙන්න මට ඉන්නේ මේ කාමච්ඡන්ද ආ එහෙනම් මේ දේ කරන්න. ද්වේෂය ව්‍යාපාද මේ දේ කරන්න කියලා බුදුජානනාංශයේ දෙන්නේ පොදු මේ කාමය පිටු දැකලා කාම සංඥාවෙන් අපි කියනවා නීවරණ කියලා නැත්නම් අපි කියනවාට පරිවෘත්තහන භූමිය කියලා අත්දකලා ඒක විවිධ පැති වලින් එක එකන වාර්තා කරනකොටම බුදුහාම දෙන පොදු කෝකටත් තෛලයක් ප්‍රතිසන්දහන් කරන මේ කාම ගුණ නැති කිරීම සඳහා නැත්තම් සමා වෙන කාම සංඥාව දැකලා කාම සංඥාවල ධරතිය පරිලහාවේ දැකපු කෙනාට රූපයක් රූපස් කර්මස්ථානියක් රූපාරම්මණයකට හිත යෙදීම තමයි බුදුහාමුදුර අපට දෙන උත්තරේ. විවිධාකාර හිතට එන අතීතනාගත හිතවිලි, මනාපමනාප හිතවිලි, වැඩි උද්දච්ච වෙච්ච හිතවිලි, කුසීත වෙන හිතවිලි මේ ඔක්කොම කිසිම කෙනෙකුගේ පුද්ගලික දෝෂයක් නෙවෙයි. කාමේ නැත කරපු ගමන් ඔය කාම සංඥා එනවා. ඒ කාම සංඥාව හරියට ලෙඩේ මේකයි කියලා කිව්වා මුද්‍රජනස අපිට බෙහෙත් පන්තියක් දෙනවා. මේ බෙහෙත් පන්තියට මුක්කක් හරි රූපයක් අල්ලගෙන ඒ රූපේ රූපයේහිම හිත නැවත නැති යොදනවා. නැත්නම් රූපේ බහුලීගත කරනවා. අපි ඒක තමයි ආනපනය අල්ලගෙන එහිම හිත යොදවලා ඉන්නවා. ඉඳගෙන ඉන්නවනම් ඉඳගෙන ඉන්න එක හිත යොදවලා ඉන්නවා. සක්මන් කරනවා සක්මන් කරන බවෙම හිත යොදවනවා. වම දකුණ වම දකුණ යොදවනවා. එතන දත් මදිනවා නම් දත් මදින එකම හිත යොදවනවා. යොදව යොදව ඉන්නකොට තමයි තේරෙනවා අර සීලේදි වගේ වීතිකම කෙලස් නෙවෙයි යම් චිත්තක්ෂණයක තමයි දන්නවනම් මේ හුස්ම ගන්න වෙලාවේදී මේක ආස්වාසය කියලා. ඒ දැනගන්න චිත්තක්ෂණය කවදාකවත් රාගය හෝ ද්වේෂය තියෙන්න බෑ. කවදාකවත් අධික වීරිය හෝ කුසිතකම තියෙන්න බෑ. කවදාකවත් අතීත නාගත දෙකේ තියෙන බෑ. ඒ නිසා එක චිත්තක්ෂණයක සීල ශික්ෂාවක ඉඳලා තමන්ට තේරෙනවා මේ හිත දෝරේ ගාලාගෙන යන එකක් වගේ නැත්නම් පිස්සු වෙන්ච රිලෙවෙක් වගේ පැනපැන යනවායි කියලා දැනගෙන පුදුරජානසේකට දෙන බේත තමයි සමාධි ශික්ෂාව සමාධි ශික්ෂාව කියලා කියන්නේ රූපාරම්මණයක හිත බඳිනවා. මොකක් හරි කමන්නේ. ඒක මේ ආනාපානියම විය යුතුයි බිම්බිම හැකිලිමම විය යුතුයි ඇයි එයා ඒක ගන්නෙ මම මේක ගන්න කියලා නෙවෙයි ඇද්දක ආගත්තට පස්සේ Tamanට නිතරම පිහිටක් ආධාරයක් වෙන්න පුළුවන් yaadena මොන හරි අරමුණක් අරගෙන එහි හිත බැඳුවා නම් ඒ යෝගාචර ගොඩාක් කල් යනවා තීරුම් ගන්න අරමුණක රූපාරම්මණයක හිත යෙදිච්ච ගමම්ම ඒ හිතේ අතීත නාගත හිතවිලි නෑ මනාපමනාප හිතවිලි නෑ අධික වීර්ය සහ කුසිතකම නෑ නමුත් මේක ඒ අපි ඒකට කියනවා සතිය කියලා මේක සම්පජඤ්ඤයෙන් වටහා ගන්න මගේ හිත අරමුණේ තිනකොට මයි ළඟ කෙලස් නෑ කියලා වටහා ගන්න ගොඩාක් කල් යනවා ඒක තමයි අපිට අඩු දැනට කෙලස් නැති හිත කෙලස් නැති හිතක් කියලා අපි දන්නේ නෑ නැති වෙනවා තමන්නට උඟක් වෙලට අපි කරගෙන යන බහනද කෙලස් නැහැ. නමුත් අපි ඒක එක්ක කෙලස් කියලා හිතා ගන්න නැත්නම් කෙලස් දන්නේ නැහැ. ඉතින් එතකොට අර පයි ඇවිදවි ඉන්න පොට්ට මිනිසෙකුට අන්ධකාර අන්ධ මිනිසෙකුට මණිකක් පය ගහිච්චාම ඌ ඒකට බැනලා යනවා මේ හයිය ගලක් හැප්පුණා කියලා කකුලේ. සාමාන්‍ය ගලකට වඩා හයියයි මණික. ඌ බැනලා යනවා මොකද ඌ දන්නේ නැහැ ඒක මණිකක් කියලා. භාවනා කරන කෙනෙක් ගත්තොත් ඒ කෙනාගේ හිත 90ක විතර තියෙන නික්ලේශී අවස්ථාවක. දන්නේ නැහැ. යාර තිතුරු 100ට 10ක් වෙන කෙලෙස් ගැනමයි කතා කරන්නේ. ඒක නිසා මේ කෙලෙස් නික්ලේශ දෙක වින් කරගෙන මේ නික්ලේශී තන කෙලෙස් වලින් වෙන් කළ අඳුන ගන්න තමයි මම කිව්වේ අර ඉස්සලා සීලය කරනකොට සීලී ආනිසංස තේරුම් ගන්නවත් කෙනෙකුට අනාගාමි මට්ටම විතර යන්න ඕනේ. ඒ නිසා මේ මම ඉන්නේ එවැනි පිරිසුදු තැනක කියලා තේරුම් ගන්නේ සම්පජඤ්ඤේ පහළ වෙන්න ගොඩාක් කල් යනවා. ඒකට මෙන්න මෙහෙම වටින් යන කතාවක් කියන්න පුළුවන්. ඒ උනට මම හිතුවා උනන්දු හිතේ හිතේ කියලා හැම දකින්නකොට සරුවචන්සේ වැඩ ඉන්න කාලේ ඒ සරුවචන්සේ ළඟට එනවා නිකණ්ඨනාත පුත්තගේ මේ අචිබන්ද පුත්ත කියලා ශ්‍රාවකෙක්. ආවට පස්සේ සරුවචන්සේ බොහොම සාදර පිළි අරගෙන යාට කියනවා ඔබතුමා මේ අසවල ශාස්ත්‍රුණාංශයේ ගෝලිකෝ. ඒ කියන්නේ මොකක් හරි බණක් දහමක් තියෙන මිනිස්සේ. ආ එතකොට ඔබතුමන්ලගේ ශාස්ත්‍රුණාංශෙත් ඔබතුමාට මේ කියන්නේ නිගණ්ඨනාත පුත්ත අසිබන්ද පුත්තට කියනවද ගාමිණීට කියනවද ඉන්ද්‍රිය සංවරයක් ගැන. නැත්නම් සීලයක් ගැන. ඔව් අපේ ජීන පන්සිල් පද බා එහෙම්ම කියනවා. අපි හිතන මේ පන්සිල් පද බා බෞද්ධයන්ටයි කියලා නෑ. ඒ දානික කට්ටියත් කියලා දීලා තියෙනවා. ඒක කියනවා ස්වාමීන් වහන්සේ අපට අපේ ශාස්ත්‍රුණාංශය සතු මරන්න එපා. සතු මරොත් ඒකාන්තෙන් අපාගත වෙනවා. හොරකම් කරන්න එපා. හොරකම් කරොත් ඒකාන්තෙන් අපාගත වෙනවා. කාමීත්‍යචාරය කරනවා. කාමීත්‍යචාරය ඒකාන්තෙන් අපාගත වෙනවා. බුරු කියලා හිසචන පරිසචන කතා කරන්න බෑ මත් පෙන් බොන්න ඉන්න බෑ ඒ නිසා ඒකාන්තෙන් කතා කරන යං යං බහු යං යං කම්ම යං කම්බම් බෞලී කරොති තන් තන් නියති යම් යම් කර්මයක් වැඩිපුර කරනවාද ඒ අනුව අපාගත වෙනවා. ඒ අනුව තමයි අපායට යන්නේ කියලා. ඉතින් මම හිතනවා අපෙන් පංචිල් පදරාගෙන ගෙන් ගැව්වත් අපේ සිංහල බෞද්ධය වුණත් එහෙම කියාවි. නමුත් බුදුරජාණන් වහන්සේ අහන ආනන්ද හැමතුරන්ට එතකොට කියලා ආනන්ද දැන් මෙහෙම බැලුවොත් එකෙක්වත් අපායට යන්න බෑනේ. බුදු වැඩි වෙලා අපි කරන්නේ පව් නෙවෙයිනේ. යං කම්මං යං කම්මං යම් බහුලං යම් බහුලං කරති තන්තන්නීයති කියලා තමයි මේ නිගමන වාක්‍ය. ඉතින් බහුල වශයෙන් අපි කරන්නේ පවු නෙවෙයිනේ. දැන් සත්තු මරන මිනිස්සු බලන්න පැය 27ම සත්තු මරන්නේ නැහැ නේ. පැය 8ක් ජොබ් එකට රැස්ත මරන පැය 16ක් නිකන් ඉන්නේ. දැන් හොරකම් කරන එකටත් හම්බ වෙනව දිගටම හොරකම් කරා හම්බ වෙන්නේ නැහැ නේ අප්පා. පැය දෙකක් හොරකම් කරලා ඊට ටික ඉන්නකනේ දැන් කාමීත්‍යචාර වුණත් පැය 27 කරන්න බලන්න කරන්න බෑ. කෙරෙන්නේ බොරු කේලම් ඊසචන පරිස වචන මත්පැන් උනත් කරන්න බෑ. ඒකට වැඩි වෙලාවක් ඉන්නේ පවු නොකරනේ. කවුද එහෙනම් ආනන්ද අපායට යන්නේ කියලා බුදුරජාණන්සේ අර අශිබන්ද පුත්තගේ ප්‍රකාශයට ආනන්ද සෝංශර ප්‍රකාශයක් කරනවා. කිරුට පස්සේ අශිබන්ද පුත්ත බෙල්ල කටාගෙන පාත් කරගන්නවා. අපේ සාසුන් වහන්සේ කියන්නේ අපට යම් බහුලයි යම් බහුලං කරදී තන්තන් නීයති. යමක් යමක් වැඩිපුර අකුසල් කරන දේ යනවා යනවා. ඉතින් කවුරක්වත් වැඩිපුර අකුසල් කරන්නේ නැහැ. કોઈ කෙනා ටිකක් කරනවා නිතර අකුසල් කරන්නේ නැහැ කියලා. ඉතින් දැන් ඔක්කොම දැන් හොල්මන් ඔක්කොමලා හොල්මන් කතා කරන්න බෑ. ඒක සරුවචන් වහන්සේම ප්‍රකාශයක් කරනවා. ආනන්ද කදාචි කරහචි ලෝකේ උපජිත් තථාගතෝ සම්මා සම්බුද්ධෝ මෙන්න මේ වගේ පිස්සු කියන ලෝකේ කලාතුරකින් ආනන්ද බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා පහළ උන්වහන්සේත් ඉන්දිය සංවරයක් දේශනා කරනවා සීලයක් කියනකොට ආනන්ද සාංශය අපි වෙනුවෙන් ඉදිරියටපත් කියලා සිවුර සකස් කරලා වැඳලා කියන අවසරයි සාරණස අපකේ අනුකම්පාවෙන් සරුවචන්නාංශය අපට කියලා දෙන්න කොහොමද ඔබ වහන්සේගේ මේ නිකණ්ඨනාත පුත්‍රිකෙන් අපේ සීලෙ වෙන් වෙන්නේ කියලා. එතකොට සරුවචන්සි සඳහන් කරනවා සරුවචන්නාංශිත් කියනවා සත්තු මරන්න එපා අපාගත වෙනවා. හොරකම් කරන්න එපා අපාගත වෙනවා. කාමීත්‍යචාරය කරන්න එපා බොරු කියන හිතචම්පසවචන කතා කරන්න එපා මත්පැන් පානය කරන්න අපාගත වෙනවා. ඒ නිසා දැනට කරලා තියෙන එකටත් ඉස්සරහට කරලා තියෙන එක වෙනුවට යම් ආකාරයක උඹට තේරෙනවා නම් දැන් මේ මං සතු මරලා තිනවා මං අපාගත වෙනවා මේක කරන්න ගියොත් ඒ නිසා බුදු කෙනෙක් පහළ වෙලා ඉන්න උන්වහන්සේ කියනවා මේ මරපු ගානට සත්තුන්ට මෛත්‍රී භාවනා කරන්න කියලා. අරක වෙනකොට තව එකක් කියන දැන් බුදුරජාණන්සේ මේ පවුකරට ගල් ගහන්න නෙවෙයි ඉපදිලා තියෙනවා. ඔබ සතුන් මරලා ඔබ දන්නවනේ. බුදු කෙනෙක් පහලා තියෙනවනේ. අපාගත වෙනවනේ. ආ එහෙමනම් දැන් නම් මෛත්‍රී කරපන්. සතුන් අබේ දීපන්. හොරකම් කරා නම් දන් දීපන්. කාමීත්‍යචාරය කරයි කියලා දන්නවනම් කාමවස්තුන්ට අරසව දීපන්. බොරු කියලා මිසුචෙන් පරිසෝචෙන් කතා කරලා දන්නවනම් ඔය නිස්සද්ද වෙයන්. මත්පැන් පාවිච්චි කරා නම් අප්‍රමාදේ වඩපන්. එතකොට බුදුසසුන කියන කවදාරි මේ මිනිස්සු අර සතුම් මරපු බයට නැත්නම් සතුම් මරපු එකේ බුදු කෙනෙකුත් කියනවනේ අපාගත වෙනවා කියලා දැනගෙන මෙයා හිතා ගන්නවා අනේ මම මෙතෙක් කල් උපදෙස් ලැබුණේ නැහැ සීලයක් තිබුණා සතු මැරුවා දැන් බුදු කෙනෙක් කියනවා උදාහරණ කියනවා ඕක සතු මැරුවා කියලා පච්චත්තාපෙලා පපුවේ පවතුර ගග අඬ අඬ ඉන්න එක නෙවෙයි කරන්නේ ඒ උඹට කල යුත්තක් තියෙනවා දැන් මෛත්‍රී කරපන් ඉතින් හිතනවා බුදුරජාණන් වහන්සේ කියනවා කවදාරි පිටන්න මේ මිනිස්සයා ඊට පස්සේ පටන් අරගත්ත දිගටම මෛත්‍රී වඩන්න. එහෙම නැත්නම් සීළු සත්‍යය සූපත්ත්වා කියලා නැත්නම් අබේ දෙන්න. ඒකට බුදුරජාණන් කියනවා කවදා හරි හිතනද අර කරපු සතුන් මරපු අකුසල් ටිකයි මේ පැත්තේ මෛත්‍රී වැඩි වීම නිසා ඇති වෙන කුසල් දෙක දවස හරි මේක සමබර වෙන දවසක් එනවායි කියලා තුලනේ වෙන වෙලාවක්. තුලනේ උනාට පස්සේ මෙයාට තේරෙනවා මම ඒ කරන කෙනාට තේරෙනවා මම පව් කරබව හැබෑව. ඒ නිසාම මට අද ගැම්මක් තියෙනවා සත්තුන්ට අබේ දෙන්න. මට අසීමිතව කරත හැකි. මම දැන් කරගෙන යනවා මගේ පැත්තේ දැන් මේ කුසල් පැත්ත වැඩි වෙනවා කියලා. එයාට එන කුසල් කිරීමේ හැකියාව කවදා හරි කුසල් ප්‍රමාණය වැඩි වෙච්ච දවසක් හිතන්න කියනවා. ඒ සත්තු මරපු නැති කෙනාට වැඩිය මරපු කෙනාට කුසල් කිරීමේ හැකියාව වෙනවා වැඩි. සංවේගයක් තියෙනවනේ බයක් තියෙනවනේ. අන්න එදාට හරියට කන්දක් උඩට නැගලා හග්ගෙඩියක් අතට අරගෙන පිම්බහම සද්ද කොච්චර පැතිරලා යනවද කියලා සංක සද්දේ ඒ වගේ ඒ මනුස්සයා නිසා මෛත්‍රී ධාරාව ලෝකෙ පැතිරෙන්න පටන් ගන්නවා. සත්තු මරපු ගානට යා මෛත්‍රී පතුරවනවා. එතකොට ආනන්දේ හම්ද ගහනවා. ආනන්ද මේ සද්දේ පැතිරෙන එකේ සීමාවක් නැහෙනි. ඊට පස්සේ මනුස්සයා කොච්චරයේ සතු නොමැරීමේ මෛත්‍රී කිරීමේ කටයුතු කරනවද කියලා කියනවනම් ඒ සතුම් මරපු මනුස්සයා වුණා දිවි ලෝකේ තමයි යන්නේ. එයා බුදු ආස බුදු ආමරංගේ උපදේශ ලබනවා ක්‍රියාවත් වෙනවා. ඒක නිසා එයා ඒ සතු මරපු එකින්ම ගත්ත ගැම්මෙන් සතු නොමැරීමේ ක්‍රියාවලියකට යනවා. ඒ වගේ භාවනා කරනකොට අපි දන්නවා හිත පිට යනවා. අපි දන්නවා සද්දෙට හිතේට යනවා නර වේදනාවට හිත පිට යන එක හරි. මොකද එක දවසක අපි තේරුම් ගත්තොත් අරමුණේ චිත්තක්ෂණයක් තියෙන හැම වෙලාවෙම ඒක අපිට කරන්න පුළුවන් දෙයක් කියලා කරන්න පුළුවන් දෙයක් හිත පිට යamak නෑ දැන් මම මේ දෙක කලව දන්නේ නෑනේ දැන් මට කරන්න තියෙන හිත පිට කරියව කතා කරගෙන ඉන්න එපා කොච්චර වෙලාවක් අරමුණේ හිත තියාගෙන පුළුවන්ද කියලා පිට ගියත් නැවත අරමුණට ගන්න පුළුවන්ද කියලා ගත්තට පස්සේ කොච්චර චිත්තක්ෂණ ගන්න පවත්වන්න පුළුවන්ද කියලා මෙන්න මේ දෘෂ්ටි කෝණය මේ බැල්ම මේ කියන මානසිකාර ක්‍රමය මේකනම් භාවනාවේදී අපි සමතේ කියලා බාරගන්නේ එදා තමයි භාවනාව පටන් අරගන්නේ අපි එතකන් කියන්නේ අනේ භාවනා කරනකොට කැස්සක් ඇත්ත මට මට වැස්සක් වැස්සා ඒ නිසා මට භාවනා කරන්න බෑ. අනේ මම භාවනා කරන්න කිය මధుරිකාව චුරුචුරු ගාව මට භාවනා කරන්න බෑ. අනේ මම භාවනා කරන්න කිය කොන්දේ මරෝකාව බඩේ කැක්කමක් ආවයි කියලා කියනවා මිස මේ කඩේ කැක්කම තීදි කැස්ස තීදි වැස්ස තීදි මට හුස්ම දෙපාරක් ගන්න පුළුවන් කියපු දවසට බුදු වුණා වගේ. කවදානම් එහෙම කියාදෝ කියලා මම බලාපොරොත්තු වෙනවා කමට අංශුද්ධ කරනවා. අම්මා මුත්තා කිව්වත් කියන්නේ කියන්නෙම අරක නැති වුණා මේක නැති වුණා. ඉතින් මේ මනුස්සයා ඊට පස්සේ බුදුරජාණන්සේ ටිකක් ඒගොල්ලන්ට පපුව දාන්න ටිකක් කියනවා. මොකද්ද? යම් කිසි කෙනෙක් සතෙක් මරලා. එයා හිතනවා නම් අනේ මං සතෙක් මරව මං අපාය යනවා. මගේ ගුරු හාමුදුරුවෝත් කිව්වා යම් බවුල යම් බලම් කරදී තන් තන් නීයද කියලා අනේ මං අපාය යනවා කියලා ඌ ඒක කී කිය හිටියොත් අපාය යනවා ෂුවර්මයි කියලා කිව්වා. කියපු දේ වැරදි දේ සමාදන් වෙලා අනේ මං සතෙක් මරුවා අපාය යනවා අපාය යනවා අපාය යනවා කිව්වොත් මතක් කරන හැම වෙලාවකම සතෙක් මරුවා අකුසල කර්මයේ සමානව සිද්ධ වෙලා ඒකට කියනවා අකුසල සමාදානය කියලා යනවමයි කිය. ඒ වෙනුවට බුදු කෙනෙක් ලෝකේ පහරුණේ සත්තු මරණ මිනිසුන්ට ප්‍රතිකර්මයක් කියලා දෙනවා. මං ඒ නිසා සත්තු මරුවා හරි මරන්නෙත් නෑ. හැබැයි ඒක සමනය කරන්න. තුලණය කරන්න මම මේ වැඩේ කරනවා කියපු දවසේ යාට ඒ කරන කුසලයේ වැඩි වුණාට පස්සේ තේනවා ඒ අකුසල් කරද්දි විරෝක යනවා කියන. ඒ වගේ මගේ හිත කොච්චර පිට ගියත් මේ සමත ප්‍රයත්නේ දන්නවනම් පිට යනව කතා කරන්න එපා. පිට යනව කතා කිරීම අකුසල් සමාදානය. මට ඊට වැඩිය අද හුස්මක් එකක් ගන්න පුළුවන් වුණාද? මට ඊට වැඩිය අද එක පියවරක් තියන්න පුළුවන් වුණාද? එහෙම නැත්නම් හිතන්නකෝ මම ඉඳගෙන ඉන්න බව දැනගෙන ඉන්න පුළුවන් වුණාද? සක්මන් කරන බව දැනගෙන ඉන්න පුළුවන් වුණාද කියලා මේ පැත්තෙන් බලන්න ගත්තොත් ඒකට අපි කියනවා මේ සමත ප්‍රයත්නය කියලා. නැත්නම් මේකට කියනවා සමත සම්මාදිට්ඨිය කියලා. එහෙම නැත්නම් මේකට කියනවා සමත අනුග්‍රහිතය කියලා. අපි ළඟ තියෙනවා කෝටියක් ක්‍රමසහවිදි. ලක්ෂයක් ක්‍රමසහවිදි තියෙනවා. මේ කොච්චර හිත පිට ගියත් නැවත අරමුණට හිත ගන්න පුළුවන් හැකියාව නැති කරන්න කිසිම අකුසලයකට බෑ. කොච්චර හිත පිට ගියත් නැවස අරමුණට නැත්නම් මේ නික්ලේශී තැනට පිවිතුරු තැනට හිත ගන්න පුළුවන් හැකියාව නැති කරන මොනම යක්ෂයෙකුටවත් මොනම පාපයකටවත් මොනම අකුසලයකටවත් බෑ. අන්න ඒක සමාදන් වෙච්ච වෙලාවේ පේනවා අපේ අම්මලා තාත්තා කවදා අපිට ওই වගේ දෙයක් කියලා දෙන්නේ. අපේ පන්ති කාමරේ ටීචර් කෙනෙක් අපිට කවදා ඕක කියලා දෙයි. කවදා අපේ පන්තලේ හාමුදුරුවෝ අපට ඕක කියලා දෙයිද කියලා. කියලා දෙන හාමුදුරුවොත් ඉන්නවා. නැත්ති නෑ. මේ හිත ආපු භාවනා බන්නට ආපු අම්මලා ටිකක් ගියා උඩහට ගියාට පස්සේ මම දවසක් දැන් නම් ඇත්තට මට වෙලාවක් හම්බෙන්නේ නැහැ දායක පිරිස හම්බෙන්නේ මොකද මේ කටයුතු නිසා එදා හම්බුණාට පස්සේ කට්ටිය වාඩි වෙලා ඉනකොට ඉතින් මම අහන දෙයක් තමයි ඕගොල්ලෝ දන් දෙනවා අවුරුදු ගණන් දන් දීලා තියෙනවා අපේ මේ බොක්ක ඕජාව ඔක්කොම හැදලා තියෙනවා ඕගොල්ලෝ දෙන දාණයෙන් තමයි කවුද භාවනා කරන්නේ ඔටුව ගහ ගන්නවා වගේ කාන්තාරේ ඔක්කොම ඔළුව පාත් කර ගන්නවා කවුද භාවනා කරන්නේ කියලා අහනකොට එක එක්කත් නෑ. ඔක්කොම බුරියෙන් පල්ලෙහාට තමයි පින් කරන්නේ. බුරියෙන් උඩට පින් කරන්නේ නෑ. අපේ දායකයෝ ගැන මම මේ කියන්නේ මෙතන ඉන්නවනම් මට සමා වෙන්න. ඉතින් එක එක්කත් කතා නෑ. පිරිමි නම් කොහොමඩක්වත් නෑ. උන් ඔළුව ගහ ගන්නවා පොළොවෙත් යට. ඒක ළඟින කියන්න කවුරු හරි කියන්න ස්වාමීන් වහන්සේ ආන ඔයා කියනවා භාවනා කරනවා කියලා ඉතින් ඒක කෙනෙක් කුල්පන්නන් දෙනවා. ඒක එක්කත් නෑ අත උසන්නේ මං කව දොපි තීරම යම ලෝකෙට යන්නේ. ගියාට පස්සේ අමරජ්ජුරු අහනවා "තොපි නිස්සරණවන්ටවත් ගිහිල්ලා නැති කියලා. යකෝ මටත් හොඳ නැහැ. දෙයියන්ගේ නාමයට භාවනා කරපියව කිව්වා. ඔක්කොම නිකන් ගල් බීත වෙලා බලන්නේ. ඊටසි මං ගා බලපන් අවුරුදු 40ක් අපි උඹල මුලගෙන් අපි කාලා තියෙන අපෙන් සත්ත පහක වැඩක් වෙලා නැහැ. මහ ණයයිනේ. එතකොට කාමගෙන කතේසු. ඊටසි මං ගාම බොහෝ පිංචිත් වෙන අතේසුවට මේ අම්මා භාවනා කරන දැන් අම්මා මං එකක් කියන මං කොච්චර කිව්වත් ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැහැ මොකද මං අරන්නේ වාසිය හම්සු කෙනෙක් මං පඬිතයා මං භාවනා කරනවා කියලා හිතන්නේ අම්මා කියන්නකො අනික් කට්ටියට කොහොමද මොකද්ද කරන භාවනා කියලා ස්වාමීන් වහන්සේ ඒ තරම් කියලා දෙන්න පුළුවන් කමක් මට නැහැ මම මේ කවුරුත් නැති නිසා තිස්සුවේ මම පොඩ්ඩක් කරලා තියෙනවා ඊට පස්සේ මං කිව්වා අම්මා උඹ විතරයි දැන් රජුරු ගියත් උඹට විතරයි සලූට් එකක් ගන්න අනේ අම්මා කියපන් අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්වට මං එච්චර මේ මම කො දන්න ටික කියන්නම ඒතකොට අනිකට ඇහෙනවනේ. අපි ගමේ පන්සලේ හාමුදුරුවෝ මට කිව්වලු දවසකට මලක් කිමින තරම් එක හුස්මක් සිහියෙන් ගන්න කියලා. බලන්න හාමුදුර කෙනෙක්ගේ වෙනසේවි. දවසකට මලක් කිමින තරම් එක හුස්මක් සිහියෙන් ගන්න කියලා. ඉතින් මම අම්ම මොකද මම පුළුවන් තරම් බලනවා ස්වාමීන් වහන්සේ මේ දහසකුත් වැඩ කරන ගමන් එක හුස්මක් දවසකට දවසකට හුස්ම දෙකක් වැඩි පටන් අරගෙන. ඉතින් අනෙක් චිත්තක්ෂණ ගණන් කරන්න බෑනේ ඔක්කොම නන්නත්තර හිතවිලිනේ. නමුත් අම්මා ආඩම්බරෙන් කියනවනේ කාටද කියන්න බැරි ඕනකම තියනවනම් දවසේට එක හුස්මක් ගන්න මලක් කෙමින තරම් හුස්මක්වත් ගන්න බැරි කියලා මොන කැඹිරිල්ලක්ද බලන්න මේ ජීවිතය කියන්නේ කියලා. කාට හරි බැන්නම් එක හුස්මක් ගන්න බැත්නම්. ඔයිට වැඩි අපා දුකක් තියනවද බලන්න මේ මනුස්ස ලෝකේ ඇවිල්ලා. බරපතල වැඩ ඇතුව හිර දඬුවම විදිහේ කඩක් පුළුවන්නේ කරන්න. ඒක විතරක් කතා කරන්න. අනිත්‍යව කතා කරන හැම වෙලාවකම සමාධි ශික්ෂාවක් නෙමෙයි සිද්ධ වෙන්නේ කණපින්දමක් විතරයි. තම්පප්පලාපයක් විතරයි. ඒ වුණත් මම මෙතනින් බණ අමාර කරනවා. ඒ වුණත් ඒ බුරුම පඬිස්සාංශ කියනවා එහෙම කාට හරි Taman භාවනා කරනකොට හොඳ ටික කියන්න බෑ නරක ටික කතා කරන නම් වැරද්දේ 100%ක්ම ගුරුවරයා තේ කියලා. මොකද අපිට පුරුදු වෙලා තියෙන කනපින්ඩම් ගන්න ජීවිතයක්නේ. ගුරුවරයා කියලා දෙන්නේ එහෙම තමයි. කවුරුත් එහෙම තමයි. ඒ උනට කණන් ගන්න එපා. දැන් අපි හෙටත් කමටහන් සුද්ධ කරනකොට හරි පැත්ත විතරක් කියන්නේ. එතකොට බලන්න ඒ ගුරුවරයාට දෙන වගකීම් භාරය කොච්චරද කියලා ගුරුවරයා මට දෙවෙනි භාෂාව උගන්වන වෙලාවක වගේ එයාට උගන්වන්න ඕන ඇත්ත ඇත්ත ඌ ඔක්කොම හරි එකක් හුස්ම ගන්න එකක් කියන්නේ එක පීවරක් තිබ්බ එකක් කියන්නේ කියලා කවදා හරි එයා මේ භාෂාව තේරුම් ගත්ත දවසේ අර තේරෙන්න පටන් ගන්න අපි මෙතෙක්කල් පාප සමාදානයේ තේරුම් කරන ඉඳලා වැඩමුළුවකට ඇවිල්ලා ධර්මයේ හේතලා ධර්මයේ තියෙන මජ්ජේ කල්යාණයේ වශයෙන් එක හුස්මක් මලක් කිමින තරම් එක හුස්මක් ගන්න කතා කරනවා සක්මණේ ගිහලා එක පයක් වීම තියෙන හැටි කියනවා ඒක පටන් ගන්නවා මජ්ජේ කල්යාණයේ විදියට අපේ ලොකු ශාංශය ලියනවා තමන්නාංශික දිනපොතේ මෙහෙම කමටහම් දෙනකොට උපදෙස් දෙනකොට සිය වතාවක් කිව්වත් තාමත් අනේ ස්වාංශ කහින නිසා භාවනා කරන්න බෑ. අනේ ස්වාංශ වහින නිසා භාවනා කරන්න. අනේ ස්වාංශ ලෝකෙ මැස්සෝ ඉන්නකම් මට භාවනා කරන්න. අනේ ස්වාංශ රිලව් ඉන්නකම් භාවනා කරන්න. අනේ එනවනේ සිය සැරයක් එහෙම චරිචුරු ගෑවත් 101 වෙනි වතාවටත් කමඨාන සුද්ධ කර දෙන්න ඊර්ෂ්‍යා කරන්න එපා කියලා. ඔබ මතක් කරගන්න කියලා උඹ මේ පාඩම ඉගෙන ගත්ත හැටි. එතකොට ඊට පස්සෙවත් පෙමිණිය හැදී කියලා හිතුවට 102ටත් අර මෝල් වහන්සේ කියන්නේ අරකම තමයි. 102 වෙනි වතාවටත් ඒක කියයි. එදාට කියනවා ලෝභ කරන්තු කියලා දීපං භයානක ලෙඩත් සුව වෙන වෙලාවක් ඇත කියලා ලියලා තියෙනවා. කවදා හෝ මජ්ජේ කල්යන්නේ පිහිටනවා. ඒක කොයි වෙලාවෙ පිහිටයිද කොයි අරමුණෙන් පිහිටයිද කාට පිහිටයිද කියන්නේ ඔක තමයි සාසනය කියන්නේ. අපිට පුළුවන් ශීවතාවක් කියලා තොට ඒක තේරෙන්නේ නැහැ නේ කියලා අපිට බැන්න හැකි. බැන්නට වැඩක් නැහැ. තාත්තා කෙනෙක් බලාගෙන ඉන්න ඉලන්දාරියෙක් තාත්තා වයසයි. ඉලන්දාරේ ෆුල් ටයිම් දාලා තාත්තා බලා ඉනකොට කපුටෙක් ඇවිල්ලා වහනලු වහලේ. ලොක්කා මොකද පුතේ? කාක්කෙක් තාත්තා කිව්වලු. මොකද්ද කිව්වේ? කාක්කෙක් කිව්වලු. මොකද්ද මොකේ පුතේ? මං දැන් සරයක් කියවනේ කාක්කෙක් කියවලු. එනේ ලොක්කට මේක දෙන ඊට පස්සේ හතරවෙනි දිනේකට පස්සේ මේ තාත්තා මේ කියලා දැන් බරපතල වශයෙන් උත් කියුණා. පස්වෙනි සැරේ කිව්වට පස්සේ ලොක්කට තේරුණාලු මේ කාක්කෙක් වහලා තියෙන්නේ කියලා. ඉතින් ලොක්ක හැරමිටි අරගෙන නැගිටලා ගිහිල්ලා දිනපොතක් අරගෙන ඇවිල්ලා පොඩ වරින්කු කියලා කිව්වලු මට මතකයි පුතේ ඔබ ඉස්සෙල්ලා මං උකුලි තියාගෙන ඔබ හුරතල් කරන වෙලාවේ ඔය වගේම කපුටෙක් ආවා. උඹ ඇහුවා තාත්තේ කවුද කිය. මමර කාක්කෙක් කිව්වා. උඹට තේරෙන්නේ නැහැ පුතේ වෙලාවේ. ඊට පස්සේම තාත්තා මොකද්ද කිව්වේ මොකද්ද නෑ මේ පුතේ කාක්කෙක්. මං එදා මගේ දින පුතේ සටහනක් දැම්ම උඹට ආදරෙන් මං හතර තරයක් විතර කියලා දීලා කවුට තේරුනේ දැන් උඹට කේන් තියෙන හැටි බලපන්. උඹ එක කාක්කා කියනවා දෙක කාක්කෙක් කියනවා තුන දැන් කීවේ නා කියඹට කාක්කෙක් කියලා කියනවා. අපිට මතක නෑනේ මම කාක්කා ඉගෙන ගත්ත වෙලාව. නිසා කවදා හරි මජ්ජේ කල්යාණේ පිහිටියානම් මේ හරහටම කමඨහන් සුද්ධ කරන ලෝකේ කරදර බලන්න එපා. නැවත නැවතත් කියන්නේ මේ හරියන එක විතරක් කතා කරන්න. එදාට ඒ ඇති වෙන සහෝදරකම, ඒ ධර්මය, ඒ ඒ ධර්මානුපස්සනාව සජීවී දෙයක්. මේක අපේ પરම්පරාවෙන් ඉදිරියට යන්නේ නැතුව අපි මේක වහලා දාලා මැරුණොත් මේක නිමි પરම්පරාවක් වෙනවා. ඉදිරියට යන්නේ නැහැ. අපි බලන්න ඕනේ කාට හරි වැඳලා මොන විදියෙන් හරි තව එක්කට මේ බැටන් එක අතින් අතට දෙනවා වගේ කියලා දුන්නේ නැත්නම් මොන ධම්මානුපසනාවක්ද? අපි කොච්චර පුස්කොළ වලට පහ අඳු ගුරුපත්තු කර වැඳ වැඳ හිටියට මේ මජ්ජේ කල්යාණය කියන්නේ මේකයි. ඕක හැටි තමයි පුතේ ඕකම තමයි. ඔබ කොච්චර කිව්වත් කැසටයි වැතරයි පන්තරයි බැන බැන ඉන්න එක තමයි කරන්නේ. ඕක තමයි කණ බින්දම කියන්නේ. නැත්නම් ධම්පප්පල කියන්නේ. ඔක්කොම තත්ති මලක් හිමින තරම් එක හුස්මක් ගනි. ඒකල ඒක පොඩ්ඩක් කියපන්. ආන එක කියන දවසට එනකොට මැද ධර්ම රත්නේ පහළ වෙනවා. ඒ නිසා සීළු දිනා මතක තියාගන්න අපිට මේ හම්බ වෙන්නේ පොඩි බණක් නෙවෙයි. මේක හැබැයි තව කාට හරි දෙන්න නැතුව මැරෙන්න ගුණොත් වහා කෑවා වගේ. රේල් පාරේ යකඩ කෑ වගේ ධර්මානුපස්සනාව කියලා කියන්නේ මේ දිගට යන પરම්පරාවක අපිට හම්බෙච්ච එක එහාට පාස් කරන එක අපිට තියෙන්නේ. ඒ නිසා මේක කොහෙන් හරි අල්ලගන්න. කොතනකින් හරි අල්ලගෙන ඇල්ලුවාට පස්සේ අනේ මට මේකට සීසරයක් පමාවෙන්න උනායි කියලා ලැජ්ජ වෙන්නත් එපා. ඒ වගේම කාට හරි කියලා දෙන වෙලාවයි දැන් මේ මිනිසුන්ට කොච්චර කිව්වත් ඒක හිතන්නත් එපා. එතකොට ඊතන පුත්‍රජානසේ මේ සාරාංශික කල්පලක්ෂය පෙරම්පිරේ මොකටේ? ඒකල මේ එකම දේ නැවත නැවත ඉගෙනන්නේ මොකටේ මේ? උඹ දන්න නැත්නම් මේ අපේ දන්න සාමාන්‍ය මේ මිනිස්සු උගන්වුවත් උගන්වන්නේ චෝදනා වලට යෝජනා වල කරගෙන යෝජනා වලට චෝදනා කර කර කියන කණපින්දවත් ධර්මයේ හිමි කන්නේ. ධර්මයේ කවදා හෝ දකින්නේ දකින්න හැටියට කියන්න පටන් ගත්ත දවසේ ඔච්චරයි නිවන කියන්නේ. ඉතින් මම තවදුරටත් වෙලා ගන්නෑ ධර්ම දේශනාව සඳහා. කරුණා කරලා මං කියන මේ මජ්ජේ කල්යාණේ වශයෙන් තියෙන මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන වැටෙන දේ අපිට ඍජුව ප්‍රකාශ කෙරෙම නැත්නම් ඇති දේ ඇතියට ප්‍රකාශ කිරීමේ ශක්තිය පහළ වේවා. අපිට විතරක් නෙවෙයි. අපිට ඒක කාට හරි අපේ දෙවෙනි પરම්පරාවට ඉදිරියට යන කෙනෙකුට මේක අතට දීලා කරගෙන යන්න මේ ධර්මානුපස්සනාවක් අපිට සිද්ධ වේවා ධර්මානුපස්සන ධර්මදේශනාවත් අපිට ඒති හේතුපාදක වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්මදේශනාව මෙතනින් સમાપ્ત කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම ධම්මානුපස්සනාවක් වේවා කියලා ප්‍රාර්ථනා